පෙරවන් සරණයි ගොඩක් ඉතින් අපි රතන සාරපණ්ඩ දහම්බරන් මහන්සියටත් මාව ඇහෙනව නේද අනිත් අයට? ඇහෙනවා හම්දුනා. ඇහෙනවා හම්දුනා. හොඳයි එහෙනම් අද දේශනාවට සම්බන්ධ වෙලා ඉන්න ඔබ වහන්සේලා ඒ වගේම අපි මෙහෙන් වහන්සේලා කියලා දෙනාමත් තමත් සාදරයෙන් පිළිගන්න ගමන් අපි දේශනය ආරම්භ කරමු. විශේෂයෙන්ම අර රතනසාර හම්දුර මතක් කළා වගේ මේ කමතරව යොදපු දේශනයක් ඉතින් කාලේ සමහර වෙලාවට අප දිනාටම කිසියම් මේ අවස්ථාව අපහසුතාව තියෙන වෙලාවක්ද දන්නේ නැහැ. කෙසේ නමුත් ඉතින් ඔබ වහන්සේලා මේකට සම්බන්ධ වීම අගය කරනවා. ඒ පඬිත හඳුරන මහසී මතක් කළා වගේම අපිටත් යම් යම් දුෂ්කරතා මතුවෙන නිසා ඉතින් નિયમિત වෙලාවටම සමහර වෙලාවට දේශන පවත්වන්න හැකි වෙනවා. ඉතින් මේ අතිරේක වේලාවක් ගිය සතියේත් යොදාගත්ත වගේම මේ සතියේත් යොදා ගන්න වුණා. ඒකට මුලින්ම කනගාටුව පළ කරනවා. ඉතින් කෙසේ නමුත් අද දේශනෙට සම්බන්ධ වෙලා ඉන්න ඔබ වහන්සේලාටත් ඔබ වහන්සේලාගේ කැපවීම අගය කරන ගමන් අපි අද දේශනය ආරම්භ කරමු. මෙවර දේශනය මේ දැන් පටන් ගන්න අපි සූත්‍ර පිටකයේ ග්‍රන්ථ පිළිබඳව සූත්‍ර පිටකයේ තියෙන පළවෙනිම ග්‍රන්ථය දීඝනිකාය ඒකට සූත්‍ර පිටකය කොටස් පහකට බෙදෙනවා නිකාය නමින් ඒකේ පළවෙනිම ග්‍රන්ථය තමයි දීඝනිකාය දෙවෙනි ග්‍රන්ථය මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි ග්‍රන්ථය සංයුත්ත නිකාය හතරවෙනි ග්‍රන්ථය අංගුත්තර නිකාය සහ පස්වෙනි ග්‍රන්ථය විදිහට කුද්දක නිකාය සැලකෙනවා එයින් දීඝනිකාය පිළිබඳව හැඳින්වීමක් සමාලෝචනයක් සිදු කිරීමට තමයි මෙම දේශනාවේදී කාලය යොදාගන්නේ. දීඝනිකාය පිළිබඳව සඳහන් කරනකොට එහි සූත්‍ර පිටකයේ පළවෙනි නිකාය ග්‍රන්ථය මෙහි සූත්‍ර 34ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම බණවර 64ක් සංග්‍රහ වෙලා තියෙනවා. දීඝනිකාය පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද හාමුදුරන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය පරිෂදයට තමයි පවරා දුන්නේ. එතකොට ඒන් පැන නැගුණු දීර්ඝ බාහනක තියෙන ආචාර්ය પરම්පරාවේ විසින් තමයි මේ දීඝනිකාය ඉදිරියට පවත්වාගෙන ආවේ. දීඝනිකාය ගැන දීඝනිකායක සම්පාදනය වෙලා තියෙන අටුවාව තමයි සුමංගල විලාසිනී අටුවාව. සුමංගල විලාසිනී අටුවාවේ ආරම්භක ගාථාවල සඳහන් වෙනවා දීඝනිකායේ ස්වરૂපය පිළිබඳව. ඒක සඳහන් වෙන්නේ දීඝස්ස දීඝ සුප්පංකිතස්ස නිපුනස්ස ආගම වරස්ස බුද්ධානුබුද්ධ සංවන්නිතස්ස සද්ධාහ වහක් ගුණස්ස මෙන්න මේ ගාථා පාඨයෙන්. එතකොට මේ ගාථාව ඇතුලේ අන්තර්ගතයේ සඳහන් වෙනවා දීඝනිකායේ තියෙන ලක්ෂණ කිහිපයක් පිළිබඳව. එහි පළවෙනි ලක්ෂණය තමයි දීඝස්ස දීඝ සුත්තංකි තස්ස දීඝ සුත්තංකි තස්ස කියන මෙන්න මේ ලක්ෂණය. දීර්ඝ සූත්‍ර ඇතුළත්ව තිබීම කියන එක තමයි ඒකෙන් ගම්මේවන අදහස. ඊළඟ නිපුනස්ස ආගම වරස්ස ඇත්තට ආගම වරස්ස කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේතම පොදුවේ ආගම කියන වචනේ භාවිත කරනවා. උත් ටීකාවේදී මේක විග්‍රහ කරලා තියෙනවා ආගම කියන වචනේ මේ පටිච්ච සමුප්පාදාදී ධර්මවල ඇති නිපුණතාවය ඇති කරනවා කියන තේරුමින්. එතකොට දීඝනිකායේ තියෙන සූත්‍ර වලින් අටිච්ච සමුපාද ආදී ධර්මවල නිපුණතාවය ඇති කරනවා කියන කාරණාවයි මෙතනින් කියවෙන්නේ. ඊළාට බුද්ධානුබුද්ධ සංවන්නිකස්ස. බුද්ධ අනුබුද්ධ සංවරණ ඇතුළත් බව කියන එක. ඒතර බුද්ධ කියලා කියන්නේ බුදුන් වහන්සේට අනුබුද්ධ කියලා කියන්නේ අගසව් දෙනම ඇතුළු මේ ධර්මයේහි හික්මෙන පිරිස ආර්ය සංඝයා තමයි මෙතන අනුබුද්ධ කියන වචනෙන් ටීකාවේදී පෙන්වලා දෙන්නේ. එතකොට බුදුන් වහන්සේගේ හා සංඝයාගේ අර්ථ හෝ ಗುಣ සංවර්ණන ඇතුළත් බව කියන කාරණාව. ඒතර මට මට හිතෙන්නේ මේ අර්ථ කියලා කියන්නේ මේ උන්වහ ශ්‍රාවක සංඝයා දේශනා කරපු දහම් කොටස්. ශ්‍රාවක භාෂිත ඇතුළත් වීම ಗುಣ සංවර්ණනා කියලා කියන්නේ බුදුන් වහන්සේ හා ශ්‍රාවකයන් වහන්සේලාගේ ಗುಣ පක්ෂය ඇතුළත් වීම කියන කාරණාව. ඒකට එන ලක්ෂණත් දීඝනිකායේ සූත්‍රවල දක්වන්න ලැබෙනවා. ඒ වගේම අවසානයේට මෙහි ප්‍රතිඵලය තමයි මේ සූත්‍ර වලින් ලබා දෙන ප්‍රතිඵලය තමයි ශ්‍රද්ධාව ජනනය කරවීම. ඒතර බුදුන් වහන්සේ පිළිබඳව විශාල කරුණු ප්‍රමාණයක් මේ දීඝනිකායේ සූත්‍රවල සාකච්ඡා වෙනවා විශේෂයෙන්ම ලක්කන වගේ සූත්‍ර දේශනාවල බුදුහාමුදුරන්ගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව කියනවා මේ විදිහට බුදුන් වහන්සේ පිළිබඳව තොරතුරු රාශියක් මේ සූත්‍ර දේශනාවල හමු වෙනවා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ පිළිබඳවත් දීඝනිකායේ සූත්‍රවල බොහෝ දුරට කාරණා අන්තර්ගත වෙනවා. මෙන්න මේ කාරණාව නිසා සෝත්‍රු ජනයාගේ ශ්‍රද්ධාව ජනනය කරවීමට සමත්කම් මෙම දීඝනිකායේ සූත්‍රවල තියෙනවා කියන කාරණයේ සද්ධාවහ ගුණස්ස කියන ගුණය මතු කරමින් මේ දීඝනිකාය හඳුන්වලා තියෙනවා අතුවාචාරින් වහන්සේලා. එතකොට හොඳට පැහැදිලි මේ ධාතාවෙන් උඹට පැහැදිලි කරගන්න පුළුවන් දීඝනිකායේ තියෙන ආකෘතික ලක්ෂණ සහ අභ්‍යන්තර ලක්ෂණ. එතකොට ආකෘතික ලක්ෂණ විදිහට සැලකුවාම දීර්ඝ සූත්‍ර තමයි සූත්‍ර වලින් දීර්ඝතම සූත්‍ර ඇතුළත් සූත්‍ර දේශනා තමයි දීඝනිකායේ ඇතුළත් වෙන්නේ. ඒ වගේම මේන් බලාපොරොත්තු වෙන අරමුණු තමයි මේ සූත්‍ර දේශනාවල අරමුණු තමයි පරමාර්ථ තමයි ධර්මයේහි නිපුණතාවය ඇති කරවීම. ඒ වගේම මේ සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙන්නේ බුදුන් වහන්සේගේ සහ ශ්‍රාවක සංඝයාගේ ගුණ සහ අර්ථ සංවර්ණනා. ඒ වගේම මෙහි ප්‍රතිඵල විදිහට ශ්‍රද්ධාව ජනනය කරවනවා කියන කාරණාව අතුවා මේ ග්‍රාථා පාඨයෙන් පැහැදිලි කරනවා. ඊළඟට මේ දීඝනිකායේ තවදුරටත් අටුවාවේදී මේ දීඝනිකාය පිළිබඳව ප්‍රශ්න කරනවා කොහොමද? තත්ත කත කතමෝ දීඝනිකායෝ දීඝනිකාය මොන වගේද? තිවග්ග සංඝහානි බ්‍රහ්මජාලාදීනි චතුත්ථිංස සුත්තානි. තිවග්ග සංඝහාන වර්ග තුනකින් සංග්‍රහ කරනවා තියෙනවා. වර්ග තුනකට බෙදා දක්වලා තියෙනවා දීඝනිකායේ. බ්‍රහ්මජාලාදීනි බ්‍රහ්මජාල සූත්‍රය ආදි කොට ඇති සතුත්තිංස සුත්තාන 34ක් සූත්‍ර වලින් සංග්‍රහිතයි. ඒක ගාථා පාඨයකිනුත් සඳහන් වෙනවා. චතුත්තිංසේව සුත්තන්තා තිවග්ගෝ යස්ස සංඝෝ ඒස දීඝනිකායෝති පඨමෝ අනුලෝමිකෝ ඔව්. චතුත්ථිංසේව සුත්තන්තා 34ක් සූත්‍ර ඇතුළත්ය කිවග්ගෝය අස සංගවෝ වර්ග තුනකට සංග්‍රහ කරන කර ඇත. ඒත දිග්ගනිකායෝ මේකට තමයි දිග්ගනිකාය කියන්නේ පඨමෝ අනුලෝමිකෝ. පිළිවෙලින් ගත්තාම පළවෙනිම නිකායක ග්‍රන්ථය තමයි දිග්ගනිකාය කියන්නේ කියලා මේ ගාථා පාඨයෙන් පැහැදිලි කරනවා. ඊළඟට අටුවාවෙම සඳහන් වෙනවා ප්‍රශ්නයක් නගනවා කස්මාපනේස දීඝනිකායෝති උච්චති කුමක් නිසාද දීඝනිකාය කියන්නේ දීඝ නිකාය කියන වචනේ මේ ග්‍රන්ථ හතරටම පොදුවේ පහටම පොදුවේ පාවිච්චි වෙනවා විශේෂයෙන් දෙන්නේ දීඝ කියන පදේ. ඒතර දීඝ කියන වචනේ යෙදලා තියෙන්නේ ඇයි? දීඝ ප්‍රමාණානම් සුත්තානම් සමූහතෝ නිවාසතෝච. දීර්ඝ ප්‍රමාණයේ සූත්‍රවල එකතුවක් වන නිසා ඒක රාශීව තිබෙන නිසා තමයි දීඝනිකාය කියන්නේ කියලා අටුවාචාර්ය මහන්සියලා පැහැදිලි කරනවා. ඒකට මේ කාරණා ටික සඳහන් කළේ දීඝනිකාය පිළිබඳව සාමාන්‍ය ප්‍රවේශයක් සඳහා තමයි මේ කාරණා ටික ඉදිරිපත් කළේ. ඊළඟට දීඝනිකාය දාපි මුලින් සඳහන් කළා වර්ග තුනකට බෙදෙනවා කියලා. ඒ වර්ග තුන තමයි සීලakkන්ද වර්ග වර්ගයේ මහා වර්ගයේ සහ පාටික වර්ගයේ සීලakkන්ද වර්ගයේ සූත්‍ර 13ක් තියෙනවා මහා වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා පාටික වර්ගයේ සූත්‍ර 11ක් තියෙනවා ඒ විදිහට තමයි සූත්‍ර 34 සම්පූර්ණ වෙන්නේ ඔව් පළවෙනිම සූත්‍රය තමයි භ්‍රමජාල සූත්‍රය දෙවෙනි සූත්‍රය සාමාන්‍ය ඵල සූත්‍රය අම්බට්ට සූත්‍රය සෝනදණ්ඩ සූත්‍රය කූටදන්ත සූත්‍රය මහාලී සූත්‍රය ජාලිය සූත්‍රය, මහා සීනාද සූත්‍රය, පොට්ටපාද සූත්‍රය, සුභ සූත්‍රය, කේවට්ට සූත්‍රය, ලෝහිත්‍ය සූත්‍රය, තේවිජ් සූත්‍රය. මේ සීලස්කන්ධ වර්ගයට අයිති සූත්‍ර 13. මහා වර්ගයට අයිති සූත්‍ර 10 පළවෙනි එක මහා පදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, ජනවසබ සූත්‍රය, මහා ගෝවින්ද සූත්‍රය, මහා සමය සූත්‍රය, සක්තපඤ්ඤ සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, පායාසි රාජඤ්‍ය සූත්‍රය. පාටික වර්ගයේට සූත්‍ර 11ක් ඇතුළත් වෙනවා. පාටික සූත්‍රය, උදුම්බරික සීහනාද සූත්‍රය, චක්කවත්ති සීහනාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, සම්පසාදනීය සූත්‍රය, පාසාදික සූත්‍රය, ලක්කන සූත්‍රය, සිග්ගාල සූත්‍රය, ආටානාටි සූත්‍රය, සංගීති සූත්‍රය සහ දසුත්‍ර සූත්‍රය. මේ ටික තමයි දිගනිකායටයි සූත්‍ර 34 නම්. ඊළඟට සීලakkන්ද වග්ගයේට අදාළව මේ කාරණා කිහිපයක් ගොනු කරලා තියෙනවා මෙතනදී. සීලakkන්ද වග්ග කියන නම මේ සූත්‍ර 13ට යොදාගෙන තියෙන විශේෂයෙන්ම සීලයට අදාළ කාරණා මේ සූත්‍ර 13ේම ඇතුළත් වෙන නිසා. එතකොට මූලික විෂය වික්ෂු සීලය පිළිබඳව කරුණු දැක්වීම. ඒතර මේ සීලakkන්ද වග්ගයේ තියෙන සූත්‍රවල මූලිකම વિષය ගත්තොත් එහෙම ඒක වික්ෂු සීලය පිළිබඳව කරුණු දැක්වීමත් අදාළව තමයි තියෙන්නේ. ඒකට මෙතන වික්ෂු සීලය කියන එකෙන් චූල මජ්ක්‍ධිම මහා සීල පිළිබඳව කාරණා සාකච්ඡා වෙලා තියෙනවා. ඒතර පළවෙනි බ්‍රහ්මජාල සූත්‍රයේ මේ සීල විස්තරය සඳහන් වෙනවා. දෙවෙනි සාමාන්‍ය ඵල සූත්‍රයේදී මේ සීලය පිළිබඳව කාරණා ඇතුළත් වෙනවා. එතකොට එතනින් එහාට තියෙන සූත්‍රවල මේ භික්ෂු ප්‍රතිපදාව විශේෂයෙන් සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන ආකාරයට විවිධ මාත්‍රිකා යටතේ සංග්‍රහ කරන ස්වරූපේ දැක ගන්න පුළුවන්. බ්‍රහ්මජාල සූත්‍රය දීඝනිකායේ තියෙන පළවෙනි සූත්‍රය ඉතා වැදගත්. ඒකට සූත්‍ර පිටකයේ තියෙන පළවෙනිම සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. ඒකට මේ බ්‍රහ්මජාල සූත්‍රය සූත්‍ර පිටකයේ පළවෙනි සූත්‍රයේ විදිහට සාංගීතිකාරක පෙරවරු සංගායනාවට සහභාගී වුණු මේ මහරහතන් වහන්සේලා පළවෙනි සූත්‍රයේ විදිහට බ්‍රහ්මජාල සූත්‍රය තෝරා ගැනීමට කිසියම් හේතු පාදක කරගන්න ඇති. මොනවාද? බුදු සමය පහළ වෙන බ්‍රාහ්මණ සමාජය. ඒකට මේ බ්‍රාහ්මණ සමාජය ඒ ಭಾರತೀಯ සමාජය, ಭಾರತ සමාජය නොඑක් දෘෂ්ටීන්ගෙන් ආකූලව පැවතුනේ. ඒ වගේම නොඑක් ශ්‍රමණ කණ්ඩායම් විවිධ දෘෂ්ටි දරාගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ Taman හඳුන්වා දෙන නව ධර්මය මේ දෘෂ්ටීන් નિરර්ථක භාවය පැහැදිලි කරමින් මේ නව ධර්මය යථාර්ථවාදී ධර්මයක් කියන එක පැහැදිලි කරන්න කරපු දේශනාවක් විදිහට තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ නිසා මේ බ්‍රහ්මණ සමාජයේට බුදු දහම කියන එක හඳුන්වා දෙන සූත්‍රයක් විදිහට මේ බ්‍රහ්මජාල සූත්‍රය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා සංගීතීකාරක පෙරවරු මේ බ්‍රහ්මජාල සූත්‍රය මුල්ම සූත්‍රයේ විදිහට සූත්‍ර පිටකයේදී හොයා ගන්නට ඇතයි කියලා විශ්වාස කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඵල සූත්‍රයේ දෙවන සූත්‍රයේ විදිහට හොරා ගැනීමටත් කිසියම් හේතුවක් බලපාන්නේ නැති විශේෂයෙන්ම පළවෙනි සූත්‍රයෙන් බුදු දහම කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ඇති කරවලා දෙවන සූත්‍රයේදී විශේෂයෙන් සඳහන් වෙන්නේ ශ්‍රමණ සමාජය පිළිබඳව, පැවිදි සමාජය පිළිබඳව, භික්ෂු සමාජය පිළිබඳව. එතකොට දෘෂ්ටි ප්‍රතිබාහණය කළාට පස්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් අලුත් ධර්මයක් හඳුන්වා දුන්නාට පසුව එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් වුණු භික්ෂු සමාජයේ පිළිබඳව යම් අර්ථාවබෝධයක් ලබා ගැනීමට මේ සාමාන්‍ය ඵල සූත්‍රය මහෝපකාරී වෙනවා. අනේ ඒ පදනමෙන් භක්මජා සාමාන්‍ය ඵල සූත්‍රය දෙවන ස්ථානයේහිලා මේ දීගණිකායට ප්‍රවේශ කරන්නට ඇතයි කියලා අපිට හිතන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන මේ මේ සූත්‍රය සීලස්කන්ධ වර්ගයේ තියෙන අනෙකුත් සූත්‍රවලට ප්‍රස්තාවනාවක් වගේ කියලා උගතුන් අදහස් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සීලකන්ද වර්ගයේ මැද සූත්‍රවලදී සඳහන් වෙනවා මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන ආකාරයට මේ කරුණු ටික බලන්න කියලා. ඒ විදිහට සාමාන්‍ය ඵල සූත්‍රයට නැවත යොමු කරන ස්වરૂපය දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය සීලය පිළිබඳ විස්තර ඉදිරිපත් කරද්දී ඒ නිසා මේ සාමාන්‍ය ඵල සූත්‍රයෙන් පසුව තියෙන සූත්‍ර කොටස් සීලකන්දේ වර්ගයට අයිති සූත්‍ර කොටස් මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන කාරණාම විවිධ මාතෘකා යටතේ ඉදිරිපත් කරන ස්වરૂපයක් දැක ගන්න පුළුවන් කියලා විද්වතුන් අදහස් පළ කරලා තියෙනවා. අ සීලකන්ද වර්ගයේ තියෙන සූත්‍ර 13ේම කැපී පෙනෙන ලක්ෂණයක් තමයි බ්‍රාහ්මණ ධර්මයට නැගුණු ප්‍රතිවිරෝධය මේ සූත්‍රවල දැක ගන්න පුළුවන්. එතකොට ගොඩාක් කාලවලට මේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ බ්‍රහ්මණෙක් හරි බ්‍රහ්මණ පිරිසක් හරි ආමන්ත්‍රණය කරලා. ඒ වගේම තමයි මේ සූත්‍රවල බොහෝමයක මේ බ්‍රහ්මණ සමාජයේ බ්‍රහ්මණ ධර්මය විශේෂයෙන්ම දාර්ශනික වශයෙන් ආගමික වශයෙන් පමණක් නෙවෙයි සමාජික වශයෙන්ත් අනර්ථකාරී බව පෙන්වා දීමකට තමයි ඒ සූත්‍ර දේශනාවල අන්තර්ගතයේ කරුණු ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා බ්‍රහ්මණ ධර්මයේ නැගුණු ප්‍රතිවිරෝධය මේ කිල්ලක්කන්ද වර්ගයේ තියෙන සූත්‍ර වලින් දැක ගන්න පුළුවන්. මේකේ වචනවල අකුරු ඉස්පිලිපාපිලි පොඩ්ඩක් ආඩු වෙලා තියෙනවා. ඒවා අ නිවැරදි කරගන්න වහන්සේලා හරි. ඊළඟට ඊට පස්සේ මේ නාමකරණය ගත්තොත් එහෙම සීලකන්ද වර්ගයට අයිති සූත්‍ර 13ක් තියෙනවා කිව්වා. ඒ සූත්‍ර 13 නාමකරණය ගත්තහම බ්‍රහ්මජාල සාමාන්‍ය ඵල මහා සීහනාද තේවිච්ච. මෙන්න මේ සූත්‍ර හැරුණහම අනෙක් සියලුම සූත්‍රේ කියන්නේ එතන සූත්‍ර තව 9ක් ඉතිරි. ඒ 9ම හඳුන්වලා තියෙන්නේ නාමකරණය කරලා තියෙන්නේ පුද්ගල ඒ දේශනාවට අරමුණු වූ පුද්ගලයාගේ නමින්. ඔව්. ඊට පස්සේ මේ මහා සීහනාද කියන නම ඒ සූත්‍රයට වැටෙන්නේ විශේෂයෙන් මේ සූත්‍රය දේශනා කරන්නේ පරවාද මර්ධනය කරලා මතනය කරලා මධ්‍යම ප්‍රතිපදාවේ අනුසස් දේශනා කිරීමට කළ දේශනාවක් නිසා මේ මහා සීහනාදයක් බඳු නිසා මේ සූත්‍රය මහා සියනාද කියන නමින් හඳුන්වනවා. ඉතිරි බ්‍රහ්මජාල සාමාන්‍යඵල තේවිජ්ජ මේ සූත්‍රවල ඒ නම් යෙදෙන්න ප්‍රධාන වශයෙන්ම ඒ වාගේ තේ ඒ සූත්‍ර දේශනාවල තියෙන විෂය පදනම් වෙලා තියෙන බව තමයි පැහැදිලි වෙන්නේ. ඊළඟට මේ සූත්‍ර දේශනාවල මේ ගාථා ස්වරූපය කියන්නේ සූත්‍ර දේශනා කරලා තියෙන මාධ්‍ය ගද්ද්‍ය මාධ්‍යයද, පද්‍ය මාධ්‍යයද, ගාථා මාධ්‍යයද, සම්පූර්ණ මාධ්‍යයද මේ විදිහට අපි විමසනකොට මේ වර්ගයේ තියෙන සූත්‍ර වලින් අම්බට්ට සූත්‍රයේ එකම ගාතාව දෙපාරක් ඉදිලා තියෙනවා. ඒකට එක ගාතාවක් තියෙනවා අම්බට්ට සූත්‍රයේ. ඒ වගේම කේවට්ට සූත්‍රයේ අවසානයේ ගාථා තුනක් තියෙනවා. මේ හැරුණකොට සීලස්කන්ධයේ අනෙක් කිසිම සූත්‍රයක ධාතාවක් දැක ගන්න බෑ. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ වර්ගයේ තියෙන සූත්‍ර ගද්‍ය ශෛලියට බර වුණු ස්වරූපයක් තමයි දැක ගන්න ලැබෙන්නේ. ඒ වගේම මේ සූත්‍ර දේශනාවල බුදුන් වහන්සේ නිරූපණය කෙරෙන්නේ මොන විදිහටද? පොදුවේ ගත්තාම මේ සූත්‍ර දේශනාවල බුදුන් වහන්සේ නිරූපණය කෙරෙන්නේ අලුත් නව ධර්මයක් සමාජගත කරන ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්ගේ ස්වરૂපයෙන් තමයි මේ වර්ගයේ සූත්‍රවල බුදුන් වහන්සේ නිරූපණය කෙරෙන්නේ. මම මේ මේ බුදුන් වහන්සේගේ නිරූපණය මේ මේ වර්ගයේ සූත්‍රවල කොහොමද තියෙන්නේ කියන කාරණාව මතු කළේ ඊළඟ වර්ගයට යනකොට බුදුන් වහන්සේ මීට වඩා මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය උත්තරීතර මිනිස්සෙකුගේ විලාසයක් ඉදිරිපත් කිරීමට මේ දේශනාවල උත්සාහ කරලා තියෙනවා. එන්නේ ඒ කරුණ සංසන්දනාත්මකව කියන්න ඕන නිසා තමයි මේ වර්ගයේ සූත්‍රවල වෙනබඳු ලක්ෂණයක් නැහැ කියන කාරණාව මෙතනදී මතක් කරේ. ඒ වගේම තමයි මේ වර්ගයේ සූත්‍රවල ජනකතා, දේව විශ්වාස, ඒ වගේම නොයෙක් ආකාරයේ කථාන්දර වලට අවධානය යොමු කරලා තියෙන ඉතාමත් අවම වස්තුවෙන් අල්ප වශයෙන් උදාහරණයක් විදිහට කූටදන්ත සූත්‍රයේ තියෙනවා පුරාවෘත කතාවක් අතීත කතාවක් මහා විජිතාරී කියන රජතුමාගේ කතාව අන්නේ කතාව හැරෙනකොට මේ වර්ගයේ සූත්‍ර දේශනාවල මේ පැරණි කතා දැක ගන්න ලැබෙන්නේම නැති තරම්. ශීලකන්ද වර්ගයට අදාළ සූත්‍රවල තියෙන සාමාන්‍ය පොදු කාරණා ටිකක් තමයි මේ දැන් සාකච්ඡා කළේ. ඊළඟට මහා වර්ග මහා කියන නම මේ වර්ගයේ සූත්‍රවලට යොදන්න හේතුව තමයි මේ සූත්‍ර මේ වර්ගයේ තියෙන සූත්‍ර බොහෝමයක් මහා කියන නමේ තමයි ආරම්භ වෙන්නේ. මහා කියන වචනේ විශේෂණයක් විදිහට හෝ ඒ නමට අදාළව යෙදিলা තියෙනවා. ඒ වගේම තමයි ත්‍රිපිටකයේ තියෙන දීර්ඝතම දේශනාව දකින්න ලැබෙන්නේ මේ මහා වග්ගයේදී. එතකොට මේ නාමකරණය පිළිබඳව ගත්තොත් මේ මහා වග්ගයේ තියෙන සූත්‍රවල නාමකරණය ගත්තොත් අරමුණු උණු පුද්ගලයාගේ නාමයෙන් හඳුන්වලා තියෙන්නේ සූත්‍ර තුනක් විතරයි. ඒ තමයි ජනවස්සබ සූත්‍රය, සක්කපඤ්ඤ සූත්‍රය, පායාසි රාජඤ්‍ය සූත්‍රය. දැන් බලන්න මේ සූත්‍ර තුනටම මහා කියන නම යෙදිලා නැහැ. මොකද මේ නම යෙදුවොත් එහෙම මේ මේ පුද්ගල නාම වලට තමයි මහා කියන පදේ විශේෂණ වෙන්නේ. ඒක සලකලා මහා කියන නම යෙදිලා නැහැ. ඒ පුද්ගල නාමයෙන් හඳුන්වලා තියෙන මහා වර්ගයට අයිති සූත්‍ර තුනක් තමයි තියෙන්නේ. ඊළඟට මහා සුදස්සන මහා ගෝවින්ද කියන සූත්‍රවල හැබැයි ඒත් පුද්ගල නාම මුල් වෙලා තියෙනවා. හැබැයි ඒවට මහා කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. ඔව්. එතකොට මේ මහා සුදස්සන සහ මහා ගෝවින්ද කියන සූත්‍රවලදී ඒ සුදස්සන සහ ගෝවින්ද කියන නම් වලින් සඳහන් වෙන්නේ පුරා වෘතවල තියෙන වීර චරිත සහ නගර පිළිබඳව. අන්නේ ඒ කාරණා උත්කර්ෂවත් කරන්න තමයි මේකට මහා කියන වචනේ යෙදিলা තියෙන්නේ. අනෙකුත් සූත්‍ර දේශනා බොහෝ විට ඒ වාගේ නාමකරණයට බලපාලා තියෙන ඒවායේ සාකච්ඡා වුණ කරුණු. විශේෂයෙන්ම මහා පරිනිබ්බාන සූත්‍රේ, මහා සතිපට්ඨාන සූත්‍ර වගේ දේශනා ගත්තාම මහා සමය සූත්‍රේ මේ වගේදී මේ අදාළ කාරණා මත තමයි ඒ නාමකරණය කියදලා තියෙන්නේ. ඒ වගේම ගාථා භාවිතයේ ගත්ත මහා වග්ගයේ ගාථා රහිත සූත්‍ර විදිහට තියෙන්නේ මහා නිදාන සූත්‍රයත් මහා සතිපට්ඨාන සූත්‍රයත් විතරයි. දැන් අපින් කලින් සීලස්කන්ධ වර්ගයේදී ගාථා යෙදිලා තියෙන සූත්‍ර ඉතා අඩුයි. ඒ ගැන තමයි කතා කරේ. අනිත් ඒවාගේ සූත්‍ර නැහැ. මේ ගාථා නැහැ. නමුත් මෙතන ගාථා නැති සූත්‍ර විදිහට තියෙන්නේ මහා නිදාන සූත්‍රය සහ මහා සතිපට්ඨාන සූත්‍රය විතරයි. ඒ වගේම මහා සුදස්සන සූත්‍රය සහ පායාස රාජ්‍යන්න කියන සූත්‍රවල එක ගාථාවක් බැගින් තියෙනවා. අනෙක් සූත්‍රවල බොහෝ දුරට ගාථා බහුල බහුලව තියෙනවා. ඒ වගේම තමයි මේ මහා වර්ගයේ තියෙන සූත්‍රවල තියෙන ගාථා විශේෂයෙන්ම මේ අලුත් දහම් කොටසක් ඉදිරිපත් කරන ගාථා නෙවෙයි. ඒක ගද්දියෙන් තියෙන ධර්මයම නැවත පුනරුක්ත කිරීමට තමයි ධාතා භාවිත වෙලා තියෙන්නේ. ඒ වගේම අටුවාවලදී සඳහන් කරනවා මේකේ මේ ලාංකික භික්ෂුන් වහන්සේලා ප්‍රවේශ කරන ලද ධාතාත් මේ මහා වග්ගයේ සූත්‍රවල ඇතුළත් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන් මහා පරිනිබ්බාන සූත්‍රය වගේ ඒ තැන්වලදී. ඒ වගේම මහා වග්ගයේ තියෙන සූත්‍රවල මේ ගද්‍ය ශෛලියේ නව ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. ඒක මේ මහා සුදස්සන සූත්‍රයේ කුසාවති නගරයේ සෞභාග්‍ය පිළිබඳව දක්වන වර්ණනාවෙන් පැහැදිලිව දැක ගන්න පුළුවන්. එතනදී සාමාන්‍යයෙන් නම් සූත්‍රවලදී අර්ථයටනේ මුල් තැන දෙන්නේ බුදුහාමුදුරුවෝ අර්ථය තමයි මූලිකවම අවධාරණය කරන්නේ දේශනාවලදී. නමුත් මෙතනදී අර්ථයට වඩා උපමා උපමේය සහිත අලංකාරෝක්තියෙන් සාඩම්බර වාක්‍යයක් භාවිත කරලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ මේ වර්ගයේ තියෙන සූත්‍ර වලින් සූත්‍ර අතුරින් මහා නිදාන, සක්කපඤ්ඤ, මහා සතිපට්ඨාන, පායාසිරාජන්. මෙන්න මේ සූත්‍ර ධර්මමය වශයෙන් ඉතා වැදගත් සූත්‍ර. එතකොට අපිට මේකෙන්ම තව මතුවෙන කාරණාවක් තමයි එතකොට අනිත් සූත්‍රවල එතරම්ම ධර්මමය වටිනාකමක් නැහැ කියන එක. ඒක ඉදිරියේදී සූත්‍ර ගැන සාකච්ඡා කරද්දී ඔබ වහන්සේලාට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ හැරෙනකොට මහා පරිනිබ්බාන සූත්‍රය යම් යම් ධර්මකාරණා අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට මම මුලින් සඳහන් කළා සීලක්කන්ද වර්ගයේදී බුදුන් වහන්සේ නිරූපණය කරන්නේ මොන වගේ විදිහටද? ඒතර මෙතනදී බුදුන් වහන්සේ නිරූපණය කරන්නේ අ විශේෂයෙන්ම උත්තරීතර මිනිස්සෙක් විදිහට. ඒ කියන්නේ මහා පුරුෂ ලක්ෂණ සහිත උත්තරීතර මිනිස්සෙක් විදිහට නිරූපණය කරන්න බව දැක ගන්න පුළුවන්. ඒ වගේම බෝධිසත්ව සංකල්පය පිළිබඳව සහ අතීත බුදුවරුන් පිළිබඳවත් ඉතාමත් විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මේ මහා වර්ගයේ තියෙන සූත්‍ර දේශනාවල. දේව විශ්වාස, මිත්‍යා ප්‍රබන්ධ, අතීත ප්‍රවෘත්ති පිළිබඳව මේ වර්ගයේ ගොඩාක් කරුණු ඇතුළත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මහා සුදර්ශන සූත්‍රය ගත්තම පැරණි පුරාවෘතයක් තමයි මේ මහා සුබස්සන සූත්‍රයේ වගේ මහා ගෝවින්ද මහා ප්‍රධාන සූත්‍රත් මේ ගණයටම අයත් වෙනවා. දේව විශ්වාසය, යක්ෂ කතා, මිත්‍යා ප්‍රබන්ධ මේ වර්ගයේ තියෙන සූත්‍රවල බහුලවම ඇතුළත් වෙනවා. ඒවා අපි ඉස්සරහට සූත්‍රය එක ගානේ සාකච්ඡා කරනවා. ඒ වගේදී මේ කාරණා තවදුරටත් ඔබ වහන්සේලාට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ ආටානාටිය සූත්‍රය කියන එකත් ඉතා විශේෂ සූත්‍රයක්. මහා වර්ගයේ තියෙන ගොඩාක් උගතුන් අදහස් පළ කරන ආටානාටිය සූත්‍රයේ පසුකාලීනයි කියලා මහායාන බලපෑමින් සකස් වුණු සූත්‍ර දේශනාවක් කියලා. ඊළඟ පාටික වර්ග. පාටික කියන නම මේ වර්ගයට යෙදෙන්නේ පළවෙනිම සූත්‍රයේ නම තමයි මේ වර්ගයට යොදලා තියෙන්නේ. ඒකට ඒකත් විශේෂ කාරණාවක්. එතකොට මේ වර්ගයේ තියෙන සූත්‍ර 11ක් තියෙනවා. ඒ 11න් පුද්ගල නාමයෙන් හඳුන්වලා තියෙන්නේ පාටික සූත්‍රය සහ සිගාල කියන සූත්‍ර දෙක පමණයි. උදුබ්බරික සීහනාද කියන සූත්‍රයේට ඒ නමේ දින්නේ ඒ දේශනාව උදුම්බරිකාවෙහි ඒ කියන්නේ පිරිවැදී ආරාමයකදී දේශනා කරන ලද නිසා. ඒ වගේම මේ සූත් මේ පාටික වර්ගයේ තියෙන අවසාන සූත්‍ර දෙක තමයි සංගීති සහ දසුත්‍ර කියන සූත්‍ර. ඒතර සංගීති කියන නම ඒ සූත්‍රයට යෙදෙන්නේ විවිධ කාරණා ඒක රාශී කරලා විවිධ දහම් කොටස් ඒක රාශී කරලා සංග්‍රහ කරලා තියෙන සූත්‍ර දේශනාවක් නිසා. දසුත්තර කියන නම ඒ සූත්‍රයට යෙදෙන්නේ ඒකෝත්තර ක්‍රමයට. ඒ කියන්නේ 1 2 3 ආදී විදිහට සංඛ්‍යා ක්‍රමයෙන් ධර්මය සංග්‍රහ කරලා තියෙන ස්වરૂපේ තියෙන නිසා. ඒ වගේම මේ මේ මහා පාටික වර්ගයේ තියෙන සූත්‍රවල ගාථා භාවිතය ගැන සාකච්ඡා කළොත් එහෙම මේ වර්ගයේ මුල් සූත්‍ර 6 සහ අවසාන සූත්‍ර දෙකේ ගාථා දකින්න ලැබෙන්නේ නැහැ. මුල් තුන්වෙනි අම්බට්ට සූත්‍රයේදී අම්බට්ට සූත්‍රයේ තියෙන ගාථාවක් නැවත අග්ගඤ්ඤ සූත්‍රයේදී දකින්න ලැබෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ මේ වගේ තුන්වෙනියට තියෙන සූත්‍රයක්. ඒකට අම්බට්ට සූත්‍රයේ තියෙන ගාතාවක් මේ පළවෙනි වර්ගයේ තමයි අම්බට්ට සූත්‍රයේ තියෙන. ඒකේ තියෙන ගාතාවක් අග්ගඤ්ඤ සූත්‍රයේ නැවතත් දැක ගන්න ලැබෙනවා. ඒ හැරුණකොට, ඒ ගාතාව හැරුණකොට මේ වර්ගයේ තියෙන පළවෙනි සූත්‍ර හයේ සහ අවසාන සූත්‍ර දෙකේ ගාථා දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට සම්පූර්ණයෙන්ම ගද්‍ය ශෛලියෙන් තමයි භාවිත වෙලා ගද්‍ය ශෛලිය තමයි භාවිත වෙලා තියෙන්නේ. ලක්කන සූත්‍රය සහ සිගාල සූත්‍රය. පද්‍ය බාහුල්‍යයෙන් යුක්ත සූත්‍රය. ඒ වගේම ආටානාටිය සූත්‍රය ගත්තාම ඔව් ආටානාටිය සූත්‍රයේ බොහෝ ප්‍රමාණයක් ගාථා මාධ්‍යයෙන් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එතරම් ගාථා ඇතුළත් තවත් සූත්‍රයක් මේ දීඝනිකායේ නැති තරම් කියලා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි මුලින් පොඩි වෙනස්කමක් කරන්න වෙනවා. මෙතන මේ ආටානාට්‍ය අපි පොඩ්ඩක් මුලට ගිහිල්ලා බලමු. ආටානාට්‍ය සූත්‍රයේ මම මහා වග්ගයේ කොටසකට අදාළව තමයි මේ මෙතන විස්තරය දාලා තියෙන්නේ. ඒක ඒක මේ හරිය මම අර ආටානාති සූත්‍රයේ මේ මහා වර්ගයට අදාළව කාරණාවක් ඉදිරි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක පාටික වර්ගයේ කොටසට යන්න ඕනේ. ඒක මම මේ ප්‍රසන්ටේෂන් එකේ PDF කොපිය දෙද්දි මම හදලා එවන්නම්. දැන් ඔබ වහන්සේලා ඒක ඒ විදිහට තේරුම් ගන්න. මේක ආටානාටි කොට සූත්‍රයට අදාළ ඒ කොටස මේ පාටික වර්ගයේ සූත්‍ර කොටසට යටෙන්න ඕනේ. ඊළඟට මේ පාටිකවද්දී ගාථා මාධ්‍ය භාවිතය ගැන සාකච්ඡා කළොත් සීලකන්ද වර්ගයේ ඉතා අඩුවෙන් භාවිත වුණු ගාථා මාධ්‍ය මහා වර්ගයේදී ව්‍යාප්ත වෙලා තියෙන ස්වરૂපය දැක ගන්න පුළුවන්. පාටික වර්ගයේදී ඒ අලුත් ස්වરૂපයකින් වැඩි දියුණුවා වෙලා තියෙන බව තවරු කර ගන්න පුළුවන්. මේ ආටානාටි සූත්‍ර වගේ දේශනා දිහා අවධානය යොමු කරද්දී මේ කාරණා තමයි මේ වර්ග තුනට අදාළව සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි ඊළඟට එක් එක් සූත්‍රය පිළිබඳව දැන් ලොකු විස්තර සඳහන් වෙනවා. නමුත් දීර්ඝව සාකච්ඡා කරන්න වේලාව අපිට තරම් නැති නිසා අපි මේ කාරණා ඔබ වහන්සේලා කියලා හරි සරලව තේරුම් ගන්න පුළුවන්. අපි සූත්‍රයක් දෙකක් කිහිපයක් සාකච්ඡා කරලා බලමු කොහොමද මේ මේ සූත්‍ර පිළිබඳව කාරණා අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා මේ මේ ප්‍රසන්ටේෂන් එක තුල බ්‍රහ්මජාල සූත්‍රය. දොර සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනිම සූත්‍ර දේශනාව බ්‍රහ්මජාල සූත්‍රය. ඒතර බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරන්නේ අම්බලට්ටිකා කියන උයනේදී උද්‍යානයේදී. ඒතර භික්ෂුන් වහන්සේලාට තමයි මේක දේශනා කරන්නේ. එතකොට මේකේ මුල සඳහන් වෙන්නේ බුදුහාමුදුරෝ ශ්‍රාවක සංඝයා සමග රජගහනුවර සහ නාලන්දාව අතර වුණු දීර්ඝ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ ගමනටම ඒ ගමන් මාර්ගයේම සුප්පිය සහ සුප්පිය පරිබ්‍රාජකයා සහ බ්‍රහ්මදත්තයාගේ ශිෂ්‍යයත් ගමන් කරමින් ඉන්නවා. එතකොට මේ යාන අතරමඟ දිගටම සුප්පිය පරිබ්‍රාජකයා තුනුරුවන්ට පරිභව කරනවා, නිඳා කරනවා. හැබැයි එයාගේ ශිෂ්‍යයා වන බ්‍රහ්මදත්ත තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරමින් තමයි මේ ගමනේ යන්නේ. මේ රැබෝ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවක සංඝයා සමග අම්බලට්ටිකා කියන උයනේ නවාතැන් ගන්නවා. සුප්පිය පරිද්‍රාජකයා සහ බ්‍රහ්මදත්තත් ඒ උයනේම නවාතැන් ගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ ශ්‍රාවක සංඝයා රැස් වෙලා මේ සුප්පිය සහ බ්‍රහ්මදත්ත දෙදෙනාගේ විවාදය ගැන මේ විදිහට බුදුහාමුදුරන්ට දැනවැදුණු තේරුවන්ට නිගා කළ ආකාරයත් බ්‍රහ්මදත්ත තෙරුවන්ගේ ගුණ කී ආකාරයත් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න භික්ෂුන් වහන්සේලා. ඒ අවස්ථාවට බුදුහාමුදුරුවෝ වැඩම කළ කරලා තමයි මේ දේශනාව පවත්වන්නේ. එතකොට මේ සූත්‍ර බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ විශේෂයෙන්ම එකල ಭಾರತ සමාජයේ පැතිරලා තිබුණු විවිධ දෘෂ්ටි පිළිබඳව දෙසටක් දෘෂ්ටීන් පිළිබඳව සාකච්ඡා වුණා. මෙහි විවිධ නම් වලින් දෘෂ්ටීන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. කේවල සාස්වතවාදී, ඒකත්ව සාස්වතවාදී, අන්තානන්තික සාස්වතවාදී, අමරාවික්කේපවාදී, අදිත්‍ය සමුප්පන්නවාදී මේ ආදී දසටක් දෘෂ්ටීන් පිළිබඳව. ඒ වගේම ඒවායේ નિસારුකම පිළිබඳව සහ එකල ಭಾರತයේ පැවතුණු ඇදහිලි විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර ආදී පිළිබඳව. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධව චුල්ල සීල මහා සීල මධ්‍යම සීල මහා සීල පිළිබඳවත් පටිච්ච සමුප්පාදයේ පිළිබඳවත් දේශනා මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ දඹදිව පැතිරිලා තිබුණු දර්ශනවාද හා පූජා ඇදහිලි පිළිබඳව තුලනාත්මක විග්‍රහයක් විදිහට සඳහන් කරන්න පුළුවන් ඒ සියලු දර්ශනහා පුද පූජා පිළිබඳව සිදු කරන විග්‍රහයක් තුලනාත්මකව සිදු කරන විග්‍රහයක් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වගේම මේ බ්‍රහ්මජාල සූත්‍රය නමංග සත්තු සාසනයේ වෙය්‍යාකරණ අංගෙහිලා ගෙනිය යුතු සූත්‍රයක් විදිහට අටුවාවේදී සඳහන් කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේදීම මේ සූත්‍රය මෙන්න මේ නම් වලින් හඳුන්වන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවම සඳහන් කරනවා. ඒ තමයි අත්ථජාල, ධම්මජාල, දික්ඛිජාල, බ්‍රහ්මජාල, අනුත්තර සංගාම විජේ. එතකොට මේ නම් පහෙන් සංගීතකාරක තෙරවරු බ්‍රහ්මජාල කියන නම තමයි භාවිත කරලා තියෙන්නේ. ඒකටත් විශේෂ කාරණාවක් මුල් වෙන්න ඇති. මොකද බ්‍රහ්ම පදාර්ථය බ්‍රහ්ම කියන මේ සංකල්පය ಭಾರತේ ඉතා ඉහළින් තිබුණු සංකල්පයක්. එතකොට ඊට අදාළව තමයි මුළු මහත් සමාජයේම දෘෂ්ටි ජාලාවකින් වෙලීගෙන තිබුණේ. අන්න ඒ බව පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් නිසා මේ සූත්‍ර දේශනාවට බ්‍රහ්මජාල කියන සූත්‍රය යොදා ගන්න ඇති කියලා අපිට අදහස් කරන්න පුළුවන්. ඊළඟ සාමාන්‍ය පරිසූත්‍රය එක රජගහ නුවර ජීවක ගේ අඹවියනේ බුදුහාමුදුරෝ වැඩ වාසය කරදී දේශනා කරන සූත්‍රයක් කොසල් රජු ඇතුළු පිරිසට කොසල් රජතුමාට රාත්‍රියේ බුදුහාමුදුරෝ දකින්න අදහසක් පහළ වෙලා රාත්‍රියේම තමන්ගේ පිරිස්සමක බුදුහාමුදුර හමු වෙන්න යනවා මේ ජීවක වෛද්‍යවරයා මේ බුදුහාමුදුර පිළිබඳව කාරණා දැනුම් දුන්නාට පස්සේ එහිදී රජතුමා විමසන්නේ ප්‍රමාණ භාවයට පත්වීමේ ප්‍රතිඵල මොනවාද කියලා. සහ වෙන ශාස්ත්‍රවරයන්ගෙනුත් මම මේ පිළිබඳව විමසුවා. ඔවුන් දුන්න උත්තර මේවයි කියලා බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරලා බුදුහාමුදුරන්ගෙන් පිළිතුරු අපේක්ෂා කරනවා. එෙහිදී බුදුන් වහන්සේ ශ්‍රමණතල 14ක් පිළිබඳව කරු දේශනා කරනවා. ඒ වගේම එහිදී අජාසත් රජතුමා තමන්ගේ පියා මැරීම පිළිබඳව පසුතැවිලි වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම අර මුලින් සඳහන් කළා වගේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මේ සීලස්කන්ධ වර්ගයේ තියෙන අනෙකුත් සූත්‍ර වලටත් සපයන ලද ප්‍රස්තාවනාවක් වගේ කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද ඊට පස්සේ තියෙන සූත්‍රවලදී විවිධ මාතෘකා යටතේ මේ ශ්‍රමණ ඵල පිළිබඳව සාකච්ඡා කරලා තියෙන නිසා. ඊළඟ තුන්වෙනි සූත්‍රය තමයි අම්බට්ට සූත්‍රය. බුදුහාමුදුරුවෝ කොසල් රටේ ඉච්ඡානංගල කියන බමුණු ගමේ අසල එක් වනලහබක වැඩ වාසී කරාදී දේශනා කරන සූත්‍රයක්. අම්බට්ට සහ පොක්කරසාති කියන නම්බට තරුණ බමුණාට සහ පොක්කරසාති බමුණාට. මෙතන මේකේ පසුබිම නිදාන කතාවේ තියෙන්නේ උක්කට්ටානවර හිටපු පොක්කරසාති කියන බමුණා බුදුහාමුදුරන්ගේ කීර්ති රාවය අහලා බුදුහාමුදුරන්ට මහා පුරුෂ ලක්ෂණ තියනවාද කියලා පරීක්ෂා කරලා එන්න කියලා අම්බට්ට තරුණයා පිටත් කරලා යවනවා. ඒකට අම්බට්ට බුදුහාමුදුරහමෝට ගිහිල්ලා බුදුහාමුදුරන් අවිනීත විදිහට අපහාස කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ඊට පිළිතුර වෙන්නේ මේ විදිහට අම්බට්ටගේ පහත් හැසිරීම විවේචනය කළා බුදුහාමුදුර ශාස්ත්‍රීය වංශිකයෙකු වුණු තමන්ට තියෙන විද්‍යාචරණ සම්පන්න ගුණය සහ බ්‍රාහ්මණ ධර්මය සහ බමුණන් පිළිබඳව නිගාවට ලක් කරලා තියෙනවා. විවේචනය කළා තියෙනවා. ඒත් අම්බත්ත කරණ නැවත පොක්කරසාති බමුණා ළඟට ගිහිල්ලා මේ බුදුහාමුදුරන් සමග ඇති වුණු සංවාදය නැවත පොක්කරසාති බමුණාට කියනවා. එහිදී පොක්කරසාති බමුණා විසින් කෝපයට පත් වෙලා නැවත බුදුහාමුදුරන් හමු වීමට යෑමත් අර අම්බත්ත තරුණයාට දේශනා කළ සේරම බුදුහාමුදුරවන්ට අම්බත්ත තරණයාට දේශනා කළ දේශනාව බුදුහාමුදුරුවෝ පොක්කරසාති ගමනාටත් දේශනා කරනවා. අවසානයේදී පොක්කරසාති ගමන සෝවාන් භාවයට පත් වෙනවා. ඒ කාරණා තමයි අම්බත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟ සෝන දණ්ඩ සූත්‍රය මේ සූත්‍රය සෝන දණ්ඩ බමුණට දේශනා කරන්නේ ඉතින් මේ දේශනා කරන ස්ථානය ආදී පෙරතුරු යාත්‍රාලට මේක පිළිම් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සෝන දණ්ඩ බමුණ බුදුහාමුදුරන් දැකීමට සිත් පහළ වෙලා ඒත් මේ ගන්න හදනකොට ඒ සෝන දණ්ඩ බමුණ ඒ අනුගාමිකව වළක්වනවා. නමුත් බුදුහාමුදුරන්ගේ යහපත් භාවය පිළිබඳව තේරුම් කළ දෙනාට පස්සේ අනුගාමික පිරිසත් එක්ක සෝන දණ්ඩ බමුණ බුදුහාමුදුරු දකින්න යනවා. ඒ ගියාට පස්සේ බමුණාට මේ බ්‍රාහ්මණ ධර්මයේ තියෙන નિસරුභාවය සහ සීල සමාධි ප්‍රඥා වැඩිීමේ තියෙන අගය පැහැදිලි කරලා දෙනවා. එතනදී සෝනදණ්ඩ බ්‍රාහ්මණයා තුන්රුවන් කෙරෙහි ගෞරවයක් ඇති කරගන්නවා. නමුත් ඒ ගරු කිරීම අන්‍යයන්ට පෙනෙන්න සිදු කරන්න නැහැකි බවත් වෙනත් විශේෂ ක්‍රමයකින් බුදුහාමුදුරන්ට ගෞරව කරන ආකාරය එහිදී විස්තර කරලා තියෙනවා. මේ සෝනදණ්ඩ බමුණා තෙරුවන් සරණ ගියත් මාර්ගඵල අවබෝධයක් ලබාගත් බව සඳහන් වෙන්නේ නැහැ. ඊළඟ කූටදන්ත සූත්‍රයේදී කියවෙන්නේ මහා යාගයක් කරන්න සූදානම් වෙලා හිටපු කූටදන්ත බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන්ගෙන් දැනගන්න අදහස් කරනවා මේ ත්‍රිවිධ යාග සම්පදා සහ සලොස් ආකාර යාග පරිස්කාර බුදුහාමුදුරුවෝ හැම වෙන්න වැඩලා ඒ පිළිබඳව කරුණු විමසනවා. එෙහිදී බුදුහාමුදුරෝ අතීතයේ මහා විජිත මහා විජිතාල් කියන පක්ෂිත රජතුමා සිදු කරපු යාගයක් පිළිබඳව විස්තර කරනවා. එතකොට විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ යාගය කියලා කියන්නේ ජනයා සියපත් කිරීම. සහ මේ පාලකයෙකු රට පාලනය කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ කාරණා මේ කූටදන්ත සූත්‍රයෙන් හමු වෙනවා. රාජ්‍ය පාලනය බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තිය කියන එක විමසා බලද්දී මේ කූට දන්ත සූත්‍රය ඉතා වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. මහාලී සූත්‍රය. මේ සූත්‍රයට මහාලී කියන නමය දෙන්නේ ඔද්දප්ත කියන ලිච්ඡවි රජතුමාට තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. බුදුහාමුදුරෝ ඒ රජතුමා ආමන් හඳුන්වලා තියෙන්නේ ආමන්ත්‍රණය කළා තියෙන්නේ මහාලී කියන නමෙන්. ඒකයි මේ සූත්‍ර දේශනාවට මහාලී කියන නම යෙදෙන්නේ. ඒතර මෙතනදී විශේෂයෙන්ම මේ මේ රජතුමා දික්කේවි රජතුමා බුදුහාමුදුරහමෝට ගිහිල්ලා කියන්නේ තුනක්කත් කියන මේ භික්ෂුව තමන් හමු වෙලා මෙහෙම ප්‍රකාශයක් කළා මම දිව්‍ය රූප දැකලා තියෙනවා නමුත් දිව්‍ය ශබ්ද අහලා නැහැ කියලා. ඒක බුදුහාමුදුරන්ට පවසනවා මේ රජතුමා. එහිදී බුදුහාමුදුර දේශනා කරන්නේ සමාධියේ එක කොටසක් පමණක් ලැබීම නිසා තමයි සුණක්කට්ටට එහෙම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම 이르දි බලය ලැබීම පිණිස සමාධි වැඩිම નિසරු බව බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. දස සංයෝජන නැති කිරීම 이르දි බලයක් ලබා ගැනීමට වඩා උතුම් කියලා මේ දේශනාවේදී දේශනා කළා තියෙනවා. ඒ වගේම ජීවය හා ශරීරය පිළිබඳව දේශනා කරපු සියුම් විග්‍රහයක මාර්ගඵල ලැබීමේ අගය පිළිබඳව මේ සූත්‍රයේදී කරුණු දේශනා කළා තියෙනවා. ඊළඟට ජාලීය සූත්‍රය කොසඹ යනුවර ගෝසිතාරාමේදී දේශනා කරන්නේ ජාලීය හා මන්දිස්ස කියන පරිත්‍රාජකයන් දෙදෙනාට. මේ දෙන්න බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන්න කියලා හිතාගෙන පුංචි ප්‍රශ්නයක් හදාගෙන බුදුහාමුදුරන්ගෙන් යනවා. ඒ තමයි ජීවය හා ශරීරය එකක්ද නැත්නම් දෙකක්ද? ඉතින් ඒක වෙනස්ද කියලා. ඉතින් මේකට මේ කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන තමයි යන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේක දීර්ඝව කරුණ දේශනා කළා තියෙනවා ජීවය, ශරීරය පිළිබඳව සදාකාලික ආත්මයක් ගැන බ්‍රාහ්මණ ධර්මයේ තියෙන විශ්වාස වැරදි බව පැහැදිලි කරලා දීලා මධ්‍යම ප්‍රතිපදාවයගේ මේ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. එහෙනම් මේ සූත්‍රයේම තියෙන කාරණා මේ මේ මහාලි සූත්‍රයේදී ඉදිරිපත් වෙලා තියෙනවා. මහා කස්සප සීහනාද සූත්‍රය. මේක කාශ්‍යප කියන අචේලක නිගන්ඨයෙකුට දේශනා කරලා තියෙනවා. ඒතර ඒ නිගන්ඨය බුදුහාමුදුරන් වෙත එළඹෙන්නේ බුදුහාමුදුරෝ මේ පරිභව කරනවා හෙලා දකිනවා රූක්ෂ ප්‍රතිපදා දරණ ශ්‍රමණයන්ට තපස් ක්‍රමවලට කියලා දක්ිනවා කියන එක මේ ඇයි එහෙම කරන්නේ කියන එක අහන්න තමයි මේ බුදුහාමුදුරන් වෙත එළඹෙන්නේ මේ කාශ්‍යප කියන නිගණ්ඨය. නමුත් ඔහුට බුදුහාමුදුරෙහිදී දේශනා කරනවා කරුණ ඉදිරිපත් කරනවා අත්තිකලමතාන යෝග්‍යයේ තියෙන සාවද්‍ය බව. ඒ වගේම මේ සීහනාද කියන නමින් මේ සූත්‍රය හැඳින්වෙන්නේ බුදුහාමුදුරුවෝ එතනදී සිදු කරපු 110ක් වූ සීහනාදත් මෙම සූත්‍රයේදී ඇතුළත් වෙලා තියෙන නිසා. පොට්ටපාද සූත්‍රය තවත් නුවරදී දේශනා කරන්නේ බුදුහාමුදුරන්ට මේ හිතෙනවා පොට්ටපාද කියන පරිබ්‍රාජිකයා හමු වෙන්න වඩින්න. එතුමාගේ මේ පරිබ්‍රාජිකා රාමයට. ඉතින් පිළු පිණ්ඩපාතේ වඩින්න වෙලාව තියෙන නිසා උන්වහන්සේ ඊට පෙර පණිවම මේ කොත්තපාද පරිබ්‍රාජිකයාගේ ආරාමයට වඩිනවා. එතනදී පරිබ්‍රාජිකයා දුරේ ඉඳන් බුදුහාමුදුරුව වඩින බව දැකලා උන්වහන්සේ තාමත් ගෞරවයෙන් පිළි අරගෙන අසුරුණු පනවලා දීලා සතුටු සාමිච්චියේදීලා බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන්ගේ ඉල්ලා සිටිනවා මේ සිතේ ස්වභාවය, එහි ක්‍රියාකාරීත්වය හා සිත නිරුද්ධ වන ආකාරය පිළිබඳව ධර්මයේ දේශනා කරන්න කියලා. එතනදී බුදුහාමුදුරෝ සංඥා නිරෝධය, ත්‍රිවිධ ශික්ෂා, ආත්මවාදී, ත්‍රිවිධ ආත්මවාද පිළිබඳව දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මේ සාකච්ඡාව අතරතුරදී මේ ස්ථානයට චිත්‍ර කියන නම චිත්‍ර කියන මේ පුද්ගලයෙකු නමින් පුද්ගලයනොත් සහභාගී වෙනවා. පොට්ටපාද පෙරුවන් සරණ යනවා සූත්‍ර දේශනාව කෙලවර චිත්‍ර කියන පුද්ගලයා පැවිදි වෙලා රහත්ත්වය අවබෝධ කර ගන්නවා. සුභ සූත්‍රය මේක ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන සූත්‍රයක් බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණය මාත්‍යක් ගත වුණාට පස්සේ සුභ කියන තරුණයාගේ ආරාධනාවෙන් එතුමාගේ නිවසට වැඩලා කරපු දේශනාවක් සුභ බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා කිරීම පිළිබඳව තමයි ප්‍රශ්න නගන්නේ තැනයක් නගන්නේ ඊට පිළිතුරු විදිහට ආනන්ද හාමුදුරුවෝ ආර්ය ශීලය ආර්ය සමාධි ආර්ය ප්‍රඥා මේ ත්‍රිවිධ ශික්ෂාවන් පිළිබඳව දේශනාවක් සිද්ධ කරනවා. කේවට්ට සූත්‍රය නාලන්දාවේ පාවාරික් කියන අබෝවියනි වැඩවාසී කරද්දී දේශනා කරන්නේ කේවට්ට කියන තරුණයාට කේවට්ට බුදුහාමුදුරුවෝ හමු වෙන්නේ මේ බුදුහාමුදුරන්ට කියනවා හමු වෙන්න ඇවිල්ලා කිසියම් භික්ෂුවකට ප්‍රාතිහාර්යයක් පාලා පෙන්වන්නේ කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරෝ මේ තුන්වෙනි වර දක්වාම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා දේශනා කරනවා මේ ඉර්ධි ප්‍රාතිහාර්ය ආදේශන ප්‍රාතිහාර්ය ආනුශාසනා ප්‍රාතිහාර්ය කියලා තුනක් තියෙන ප්‍රාතිහාර්යයන් ඒ අතුරින් අනුශාසනා ප්‍රාතිහාර්ය තමයි උතුම් වෙන්නේ. ඒ තුලින් තමයි නාම රූප නැවත හට නොගන්න Nirodhaයටපත් වෙන්න ආකාරය පිළිබඳ අනුශාසනා ප්‍රාතිහාරයේදී දේශනා කරනවා. ලෝහිත සූත්‍රය ඒත් ලෝහිත කියන බ්‍රහ්මණයාට දේශනා කරන්නේ බුදුහාමුදුරන්ගේ ගුණය ගැන අහලා ලෝහිත කියන බමුණ බුදුහාමුදුරන්ට දානකට ආරාධනා කරනවා. එතකොට තමුන්ගේ ගෙදරට ආවට පස්සේ බමුණා තමන්ගේ හිතේ තිබුණු දුර්මතයක් තිබුණු අදහසක් බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරනවා. ඒ තමයි කිසියම් කෙනෙක් තමන් අත්පත් කරගෙන තියෙන කුසල් දහම් තව කෙනෙක්ට කීම නිෂ්ප්‍රයෝජනයි කියන ඒ අදහස. ඒතර බුදුහාමුදුරේ එතනදී ඒ ඔහුගේ හිතේ තිබුණු දුර්මතය දුරු කරමින් අනුශාසකයන් තුන් දෙනෙක්ගේ ලක්ෂණ ඒ වගේම පැසතුමට ලක් වූ අනුශාසකවරුන්ගේ ලක්ෂණ ත්‍රිවිධ සීලාදී පිළිබඳව කාරණා දේශනා කරලා තියෙනවා. ඊට පේවිජ්ජ සූත්‍රය මෙතනදිත් පොක්කරසාති බමුණාගේ ශිෂ්‍යෙක් වෙන වාසෙට්ට හා තාරුක්ක කියන පොක්කරසාති බමුණාගේ ශිෂ්‍යෙක් වුණ වාසෙට්ට සහ සාරුත්ත බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යත්වන භාරද්වාජ කියන දෙදෙනාට තමයි මේ දේශනාව කරන්නේ. ඒකට දෙදෙනා පිළිබඳව මේ තරුණයන් තරුණ බමුණුන් දෙදෙනා අතරේ සාකච්ඡාවක් ඇති වෙනවා බ්‍රහ්මත්වය. බ්‍රහ්ම පදාර්ථය නිවැරදිවම ප්‍රකාශ කරන්නේ කවුද? ඒක බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න කියලා දෙන සාකච්ඡාවල බුදුහාමුදුර හමු වෙන්න යනවා. එහිදී බුදුහාමුදුරුවෝ මේ දෙදෙනාට බ්‍රාහ්මණ ධර්මයේ විග්‍රහ කරමින් එහි යාග හෝම බ්‍රහ්ම ලෝකයට යන මාර්ගයේ නොවේ ඒ වගේම බ්‍රහ්මණු බ්‍රහ්මත්වයේ කියලා දෙයක් දන්නේ නැහැ කියලා සඳහන් කරලා සතර බ්‍රහ්ම විහාර වැඩිමෙන් තමයි බ්‍රහ්මත්වයටපත් වෙන්න පුළුවන් කියලා බ්‍රහ්මත්වයට නිවැරදි මාර්ගය මේකයි කියලා දේශනා කරනවා. ඒක ඒ කාරණා තේවිද සූත්‍රයේදී සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ සූත්‍ර 13 තමයි ඒකට සීලස්කන්ධ වර්ගයේ සඳහන් වෙන්නේ. ඒකට මේ සූත්‍ර දේශනා බොහෝමයක් බමුණු පිරිසක් හෝ බමුණු කුවරබ්බයා තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම බ්‍රහ්මණ ධර්මයට දැක්වූ ප්‍රතිවිරෝධය මේ සූත්‍ර දේශනාවලදී දැක ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිවිද්‍යා සංඛ්‍යාත සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය ප්‍රතිපදාව තමයි මේ සූත්‍ර දේශනාවල ගොඩක් දුරට විශේෂ කාරණා විදිහට අරගෙන තියෙන්නේ. ඊළඟට මහා වග්ගයට අදාළ සූත්‍ර පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ මහා අපදාන සූත්‍රය විශේෂයෙන්ම මහා අපදාන අපදාන කියපු ගමන්ම කිසියම් චරිතයක් පිළිබඳව දේශනාවක් තමයි මේකේ තියෙන්නේ කියන අදහස මත වෙනවා. ඒකට ඒක හරියි. මහා අපදාන සූත්‍රයේදී මේ පෙර බුදුවරුන් සත් නමකගේ විස්තර සඳහන් වෙනවා. එහි විශේෂයෙන් විපස්සී බුදුහාමුදුරුවන්ගේ විස්තරය ඉතා දීර්ඝව ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මහා ප්‍රධාන සූත්‍රය. ඒක තමයි මේ මහා ප්‍රධාන සූත්‍රයේ තියෙන විශේෂත්වය. ඊළඟ මහා නිදාන සූත්‍රය. ඒක ඔබ වහන්සේලා අහලා ඇති. ආනන්ද හාමුදුරුවන්ට තමයි දේශනා කරන්නේ මහා නිදාන විශේෂයෙන් පටිච්ච සමුප්පාදයේ තමයි මේ සූත්‍රයේ ප්‍රධානම විෂය වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ තමන්ට ඇති වුණා ඉතාමත් සරලව මේ මහා පටිච්ච සමුප්පාදය තමන්ට වැටහෙනවා කියලා අදහසක්. ඒක බුදුහාමුදුරන්ට ඉදිරියට ගිහිල්ලා ප්‍රකාශ කළාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ මේ පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරු දේශනාවක්. එය තේරුම් නොගැනීම නිසා තමයි මේ සසර දුක් ඇති වෙන්නේ මේ භව ගමන ඉදිරියට යන්නේ කියලා කාරණා දේශනා කරනවා. ඒ කරුණ තමයි මේ මහා නිබ්බාන සූත්‍රයේදී දේශනා වෙලා තියෙන්නේ. මහා පරිනිබ්බාන සූත්‍රය. මේ මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ මේ පිරිනිවන් සෑමත ආසන්න කාලයේදී බුදුහාමුදුරන්ගේ ධර්මචාරිකාවේ විස්තර පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන්නේ. ඒක විශේෂයෙන්ම රජගහනුවර ඉඳන් කුසිනාරාව දක්වා වැඩි ගමනේ සිදුවීම් සහ දේශනා කරපු ධර්ම විස්තර තමයි මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ. ඒ වගේම මේ මහා පරිණිරවාණයෙන් පසුව ධාතු විභජනය ආදී කාරණා පිළිබඳවත් මේ සූත්‍රයේ කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට ඒවා පසුකාලීනව සංගායනාවට සහභාගී වෙන භික්ෂුන් වහන්සේලා අතරින් වහන්සේලා එකතු කරන්න ඇතයි කියලා විශ්වාස කරන්න පුළුවන්. කොට ඒ පිළිබඳ විශාල විස්තරයක් තියෙනවා. ඒක ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඒ කාරණා ටික කියවලා කරුණු ග්‍රහණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අවසාන කාරණාව ගත්තොත් වෙන මේ චුන්ද කර්මාර පුත්‍රගේ දාණය එදින් බුදුහාමුදුරේ රෝගී වීම කුක්කුස මල්ලද කුමරුන්ට දහම් දෙසීම සාධාවතුන් සංවේග ඉපදුවේ ස්ථාන ස්ත්‍රීන් කෙලෙහි භික්ෂුන් පිළිත ජීවිත ආකාරයේ මහා සුදස්සන සූත්‍රය දේශනා කිරීම ඒ වගේම ඒ මහා සුදස්සන සූත්‍රය අපිට ඉදිරියේදී හමු වෙනවා අන්තිම ශ්‍රාවකයයි සුබද්ද පැවිද්ද තථාගත පරිනිර්වාණය ආදාන පූජ්‍යෝත්සවය ධාතු දෙදීම මේ ආදී ඓතිහාසික කාරණා මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. ඒ වගේම පාටලිපුත්‍ර නගර නිර්මාණයේ නිර්මාණය කිරීම පිළිබඳව කරුණු මෙහි සාකච්ඡා වෙලා තියෙනවා. අන මහා සුදස්සන සූත්‍රය. මහා සුදස්සන සූත්‍රය බුදුහාමුදුරුව මේ පරිනිර්වාණයට කුසිනාරාවට වඩිද්දී ආනන්ද හාමුදුරුව කියනවා මේ බුදුහාමුදුරනේ මේ කුසිනාරාව කියන්නේ ඉතා කුඩා නගරයක්. ඒ නිසා වහන්සේ මීට වැඩිය රාජ්‍ය පූජිත විශාල නගරයකට පරිණිරවාණයට වඩින්නේ කියලා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ අතීතයේදී මේ කුසිනාරාව මහා සුදස්සන කියන සක්විති රජතුමාගේ රාජධානිය බවට පත් වෙලා තිබෙන බව සහ සපතින් ආඩ්‍යව තිබුණු නුවරක් බව දේශනා කරනවා. ඒ වගේම තමන් වහන්සේ මේ කුසිනාරාවෙහි හය වරක්ම අපවත් වෙලා තියෙන බවත් එහි සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මේකේ මේ ඓතිහාසික පුරාවෘත්තයක් පිළිබඳ විස්තර තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ විශේෂයෙන් කියලා ධර්ම කාරණා මේ සූත්‍රයේදී දේශනා කරන්නේ නැහැ. ජනවසබ සූත්‍රය. මේ සූත්‍රයත් විශේෂත්වයක් තියෙන සූත්‍රයක්. විශේෂයෙන් මේ බිම්බිසාර රජතුමා ජනවසබ කියලා යක්ෂයෙක් විදිහට ඉපදිලා බුදුහාමුදුරන් වහන්සේ හමුවට පැමිණිලා ලැබෙනුණු ප්‍රවෘත්තියක් සඳහන් වන සූත්‍ර දේශනාවක්. ඒ වගේම සම්මත් කුමාර කියන ධර්මයා පිළිබඳවත් මේ සූත්‍ර දේශනාවේදී කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍රය ටිකක් අර දේව විශ්වාසයේ අක්ෂ විශ්වාස පිළිබඳව කාරණා ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාවක්. මහා ගෝවින්ද සූත්‍රය. මහා ගෝවින්ද සූත්‍රය පංචසික කියන දිව්‍ය පුත්‍රයාට දේශනා කරන්නේ සක්‍රයා බුදුහාමුදුරුව හමුවට එවන පංචසික දිව්‍ය පුත්‍රයාව එහිදී පංචසික දිව්‍ය පුත්‍රයා තෙරුවන් කෙරෙහි පැහැදිලා ඉන්න බව තෞතිසා දෙවියන් තෙරුවන් කෙරෙහි පැහැදිලා ඉන්න බව බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා. ඉතින් බුදුහාමුදුරෝ මේ දේශනාවේදී මාර්ග භ්‍රමචර්යාව පිළිබඳව කරන දේශනාවකුත් මේ සූත්‍රයේදී අතුලත් වෙලා තියෙනවා. මහා ගෝවින්ද චරිතය මේ සූත්‍රයේදී දේශනා වෙලා තියෙනවා ඉදිරිපත් වෙලා තියෙනවා ඒක නිසා තමයි මේ මහා ගෝවින්ද කියන නම මේ සූත්‍රයට ඇවිල්ලා තියෙන්නේ මහා සමේ සූත්‍රය පිරිත් පොතේට ඇතුළත් වෙන සූත්‍ර දේශනාව මහා සමය සම්මේ කියලා කියන්නේ එකතුව කියන එකනේ ඒක රාශිය වීම. එතකොට කපිල වස්තු අසල මහා සමුලුවක් පැවතුණා. ඒ තමයි බ්‍රහ්මයන් සහ දෙවියන්ගේ එකතු වීම. එහිදී බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආපු බ්‍රහ්මයෝ සහ දෙවියන් වික්ෂුන් වහන්සේලාගේ සහ බුදුවරුන් බුදුහාමුදුරන්ගේ ගුණ කියමින් සිදු කළ ප්‍රකාශ තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම දේව නාමාවලියක් මේ සූත්‍රයේදී දැක ගන්න පුළුවන්. මේ සූත්‍රයේ විශේෂ කියලා ධර්ම කාරණාවක් සඳහන් වෙන්නේ නැහැ. සක්කපඤ්ඤ සූත්‍රය සක්දේවිඳු සක්දේවියෝ අහපු ප්‍රශ්නාවලියක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේම පංචස්තිකගේ වීණා වාදනය සහ ඔහු ඉදිරිපත් කරපු ගායනයක් පිළිබඳවත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුහාමුදුරෝ විශේෂයෙන්ම මේ ලෝකයාට උවදුරු ඇතිවීමට හේතු ඊර්ෂ්‍යාව, මසුරුකම ඇතිවීම, දීපල තණ්හාව, තෘෂ්ණාව හා ප්‍රපංචයේ නැති කළ ආකාරය, පැවිද්දන්ගේ සංවර සීලය ආදී මේ කාරණා මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරලා තියෙනවා. ඒ වගේම සක්ක දෙවියෝ මේ මේ සූත්‍ර අවසානයේදී පොවන් ඵලයටපත් වන බව සඳහන් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රය. භාවනාව පිළිබඳව තියෙන ත්‍රිපිටකයේ තියෙන වැදගත්ම සූත්‍ර දේශනාව තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට එහි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ සතර සතිපට්ඨානේ ඒ වගේම ආනාපාන සති ආදී විවිධ භාවනා අරමුණු පිළිබඳව මේ සූත්‍රයේදී දීර්ඝව කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. තොර මහා සතිපට්ඨාන සූත්‍රය කියලා මේ සූත්‍රය යොදන්න හේතුව දැන් සතිපට්ඨාන සූත්‍ර කිහිපයක් තියෙනවා සංයුත්ත නිකායේ මජ්ක්‍ධිම නිකායේ එතකොට ඒවට වඩා මේ සූත්‍ර දේශනාව විස්තීර්ණ නිසා විශාල නිසා මේ සූත්‍රය මහා සතිපට්ඨාන කියන නමින් හඳුන්වලා තියෙනවා. ආයාසි රාජඤ්‍ය සූත්‍රය. මේ සූත්‍රය බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ කරන දේශනාව කුමාරකාශ්‍යප හාමුදුරුවෝ දේශනා කරන්නේ. පායාසි රාජන් කියන ඒ රාජ්‍ය වංශිකයාට ඔහු පායාසි මේ වැරදි දෘෂ්ටියක ඉන්නවා ඒ තමයි පරලොවක් නැහැ කර්ම විපාක නැහැ ඕපපාතික සතුන් නැහැ කියලා ඔහු වැරදි දෘෂ්ටියක ඉන්නවා මේක දුරු කරන්න තමයි මේ කුමාර කාශ්‍යප හාමුදුරුව ධර්මකාරණා මේ සූත්‍රයේදී දේශනා කරන්නේ විවිධ දෘෂ්ටාන්ත උපමා මේ සූත්‍රයේදී දැක ගන්න පුළුවන් සාකච්ඡා ස්වරූපයෙන් තමයි සූත්‍ර දේශනාව තියෙන්නේ. ඔව්. ඒතකොට දැන් මේ මහා වග්ගයට අදාළ සූත්‍ර 10 ඊළඟට අපිට තියෙන්නේ පාටික වග්ගයට අදාළ සූත්‍ර. පළවෙනිම සූත්‍රය තමයි පාටික සූත්‍රය. පාටික සූත්‍රයේ ආරම්භයේ සඳහන් වෙන්නේ භාර්ගව කියන පරිද්දාජකයාගේ ආරාමයට බුදුහාමුදුරුව වඩිනවා. එහිදී මේ භාර්ගව බුදුහාමුදුරන්ගෙන් අහනවා සුනක්කත් බුදුහාමුදුරෝ අතහැරලා තනිව වාසය කිරීමට හේතුව මොකක්ද කියන කාරණාව. ඒකට බුදුහාමුදුරුවෝ ඊට පිළිතුරු විදිහට දේශනා කරපු කෝරක්කක්තිය කතාව, කාලාරමුට්ටික කතාව, පාටික්ක පුත්‍ර කතාව, ඊර්දි ප්‍රාතිහාර්ය කතා සහ අග්ගඤ්ඤ ප්‍රතිපatti ලෝකෝත්පත්ති කතා පිළිබඳවත් මේ සූත්‍රයේදී කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ බුදුහාමුදුරන්ගෙන් මේ සූත්‍ර අවසානයේදී පාටි බාහර්ගව බුද්ධ ශ්‍රාවකයෙක් වීමට කැමැත්ත ප්‍රකාශ කළාම බුදුහාමුදුරෝ මේ බාහර්ගවට කියන්නේ ඔහු ආචාර්යවරයෙක් නිසා දර්ශන සම්ප්‍රදායයක තව ටිකක් හිතලා මතලා තීරණයක් ගන්න කියලා. ඒ වගේම ප්‍රසාදයේ ඇති කර ගැනීම වුණත් අප්‍රමාණවත් කියලා. ඉතින් මේකෙන් බුදුහාමුදුරුවෝ සහ අන්‍ය ස්ථාමයන් අතර තිබුණු සහජීවන ප්‍රතිපත්තිය කෙබඳුද කියන කාරණාව තේරුම් ගන්න මේ සූත්‍රය වැදගත් වෙනවා. නන උදුම්බරික සීහනාද සූත්‍රය මේ නම වැටලා තියෙන්නේ උදුම්බරා කියන දේවියගේ පරිබ්‍රාජකාරාමයේදී තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරන්නේ. බුදුහාමුදුර හමු වෙන්න ගිය මේ සම්දාන කියන තැනත්තා බුදුහාමුදුරෝ හමු වෙන්න යන ගමනේදී මේ නිග්‍රෝධ කියන පිරිවැජිය හමු වෙන්න යනවා. ඒ අතර දෙදෙනා අතර කතා බහක් ඇති වෙනවා මේ නිශ්ශබ්දතාවයේ අගය ගැන. ඒකට ඒ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ දිජ්ජකූට පර්වතයෙන් බැහැලා සක්මන් කරමින් ඉන්න අවස්ථාවේදී මේ නිග්‍රෝධට පේන්න බුදුහාමුදුරුවෝ සක්මන් කරනවා. නිග්‍රෝධ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිලා බුදුහාමුදුරුවෝ තමන්ගේ ආස්තපුවට වඩමවාගෙන යනවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගෙන් විමසනවා බුවහන්සේ කොහොමද ශ්‍රාවක සංඝයා හික්මවන්නේ කියලා. ඒත් එතනදී බුදුහාමුදුරුවෝ කරන දේශනාවක් තමයි මේ සූත්‍රයේදී ඇතුළත් වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ අවසානයේදී සතුටු වුණ බවක් සඳහන් වෙන්නේ නැහැ. නිස්සබ්දව සිටි බව තමයි සඳහන් වෙන්නේ. යන තක්වත්ති සීහනාද සූත්‍රය තත් පුරාවෘත්තයක් පිළිබඳව කියන සූත්‍ර දේශනාව ශක්තිති රජෙකුගේ රාජ්‍ය පාලනය පිළිබඳව කරුණු ඉදිරිපත් වෙන්නේ දස ශක්තිතිවත් පිළිබඳව ඒ වගේම මේ පාලකයේ විසමාචාර වලට පුරුදු වුණාම රාජ්‍ය පරිහානිය සිදු වෙන ආකාරයේ අපරාධ පැතිරීම පිළිබඳව මිනිස් ආයුෂ අඩුවීමට බලපාන කරුණු ඒ වගේම ලෝකයේ නැවත සදාචාරමත් වෙලා නැවත යහපත් තත්ත්වයටපත් වෙන ආකාරයේ හේතුමති කියන රාජධානිය පිළිබඳ විස්තර මෛත්‍රී බුදු කෙනෙකුගේ පහළ වීම පිළිබඳ විස්තර මේ ආදී කාරණා මේ තක්වාටි සීහනාද සූත්‍රයේදී ඇතුළත් වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරන්නේ වාසිට්ඨ හා බාරබ්බාදි කියන කුඩා සාමණේරවරු දෙදෙනෙ දෙපළට මේ වාසිට්ඨ බාරබ්බාදි කියන සාමණේරවරු බ්‍රහ්මණ වංශිකයි උපසම්පදාවට පුරුදු පුහුණු වෙන අවස්ථාවක බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් සාකච්ඡාවක් මේ සාකච්ඡාවකට අවස්ථාවක් උපදව ගන්න ඇති සාකච්ඡාවකට ඔවුන්ට කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් අසපු ප්‍රශ්නයකට තමයි මේ සාකච්ඡා අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ මේ විදිහට දේශනා කරන්නේ. විශේෂයෙන්ම ලෝකෝත්පත්ති කතාව. ඒ කියන්නේ මේ වෙනකොට සමාජ ස්තර හතරකට බෙදලා තිබ්බේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර. ඒකට මේ කුලවල උපත පිළිබඳව සහ දෙනාත් සමාජ සංස්ථා ඇති වුණු ආකාරය පිළිබඳව මේ බ්‍රහ්මයා ලෝකේ නැවුවාය කියන කාරණාව નિසරු નિરර්ථක මතයක් බවත් මේ විදිහට කාරණා මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. සම්පසාදනීය සූත්‍රය නාලන්දා නවර පාවාරික අඹවණේ දී තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මේක මේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක්. දරියුත් හාමුදුරෝ බුදුන් වහන්සේ කෙරේ තමන්ට පහළ වුණ අදහසක් බුදුහාමුදුර ඉදිරියේදී දේශනා කරනවා තමන් අතිශයින් පැහැදිලා තියෙන බව බුදුහාමුදුරන්ට පැහැද සිටින බව බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා. ඊට හේතු විමසනකොට සරියුත් හාමුදුර බුදුහාමුදුර තුළ තියෙන අනුත්තරීය කරුණු 15ක් සඳහන් කරනවා. එතකොට අනේ දේශනාව නිසා තමයි මේක සම්පසාදනීය සූත්‍රය කියලා සඳහන් වෙන්නේ. ඊළඟ පාසාదిక සූත්‍රය බුදුහාමුදුරෝ ශාක්‍ය ජනපදයේ වේදඤ්ඤ කියන උයනේ වාසය කරදී වැඩවිශ්වදී දේශනා කරපු සූත්‍රයක්. නිගණ්ඨනාත පුත්‍රගේ අභාවයෙන් පස්සේ ශ්‍රාවකයෝ දෙපැත්තකට බෙදිලා වාද විවාද කරගත්තා හැටි සහ ඔහුගේ ගිහි අනුගාමිකයොත් මේ ගැන කලකිරීමෙන් සිටි ආකාරය පාවානුවර ඉඳන් වැඩපු චුන්දහාමුදුර ආනන්දහාමුදුර දැනුම් දෙනවා. ආනන්දහාමුදුර චුන්දහාමුදුර දෙදෙනාම බුදුහාමුදුරහම වෙන්න කියලා මේ කාරණාව සැලකරනවා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරෝ ශ්‍රාවකයන්ට දේශනා කරන බුද්ධ භාෂිතය පිළිබඳව විවාද ඇති කරගන්න එපා කියලා ඉතින් මේ විදිහට බුදු දේශනා ක්‍රමය සර්වඥතා ඥානය, පුබ්බන්ත කප්පිකහ පරන්ත කප්පික දෘෂ්ටි පිළිබඳ මේ සූත්‍රයේදී කරුණු දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රයේ පාසාදික කියන නම බුදුහාමුදුරන්ම ප්‍රකාශ කරලා තියෙනවා. ලක්කන සූත්‍රය මේකේ තියෙන බුදුහාමුදුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සහ ඒවා ඇතිවීමට සසරේදී කරන ලද පුණ්‍ය ධර්ම පිළිබඳව විස්තරයක්. සිගාල සූත්‍රය සිගාලවාද කියන නමිනුත් හඳුන්වන සූත්‍ර දේශනාව දී විනය කියලා හඳුන්වනවා. සදිශා නමස්කාරයේ පිළිබඳව සිගාල තුල තිබුණු වැරදි අවබෝධය දුරු කරලා ඔහුට නිවැරදිව සදිස්ථාන නමස්කාරය කරන්නේ කොහොමද කියලා දේශනා කිරීම ඇතුළත් සූත්‍ර දේශනාව. ඒ වගේම මේ පුද්ගලික පරිහානියටපත් වෙන්න පුළුවන් කාරණා මද්ද්‍රව්‍ය ගැනීම, දූකලීදීම, ආලස ක්‍රම, පාප මිත්‍ර සේවනයේ අකල්හි නකල්හි වීති සංචාරය නිතර සම්දර්ශන නැරඹීම මෙන්න මේ කාරණා පිළිබඳවත් මේක සාකච්ඡා වෙනවා ඒ වගේම පාප මිත්‍ර සේවනය යහපත් මිත්‍රයන් අයහපත් මිත්‍රයන් ආදී කාරණා පිළිබඳව මේ සූත්‍රයේදී සඳහන් වෙනවා විශේෂයෙන් මේක බෞද්ධ ආචාර ධර්ම පිළිබඳව සම්පින්දනයක් විදිහට සඳහන් කරන්න පුළුවන් සූත්‍ර දේශනාවක් ආටානාටිය සූත්‍ර දේශනාව. ආටානාටි සූත්‍රය මේ අර මුලින් සඳහන් කළා වගේ මහායාන පසුබිමක් තියෙන සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතන බුදුහාමුදුරුවන් සතරවරන් දෙවිවරු බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා යක්ෂයෝ අමනිච්ච භික්ෂුන් වහන්සේලා කෙරේ අමනාපයෙන් පසු වෙනවා කියලා බුදුහාමුදුරන්ට සඳහන් කරලා මේ සිව්වනක් විශේෂයෙන්ම ආරක්ෂාවට ගාතාවක් ඉගෙනගෙන ඒක ශ්‍රාවකයන්ට දේශනා කරන්න කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ සතරවරන් දිවරුන්ගේ වාසස්ථාන පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. ඊට පසු දවසේ වික්ෂුන් නවනතලා නැවත බුදුහාමුදුරුවෝ පෙර දිනේදී ඒ සතරවරන් දිවරු ඒ ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශය ඇතුළත් ඒ දේශනාව නැවත වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. මේ විදිහට තමයි න්‍යායාටානාති සූත්‍රයේ කර්මය තුලත් වෙන්නේ. විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවේ ධර්මමය වටිනාකමක් නැහැ. මේ සූත්‍රය පිළිබඳ විවිධ පියතුන් නොඑක් අදහස් ඉදිරිපත් කළා තියෙන විශේෂයෙන්ම පොල්වත්ති බුදුදත්ත හාමුදුරුවෝ ඉදිරිපත් කළා තියෙන අදහස විශේෂයි. ඒ කාරණා අපි බලමු ඉදිරියේදී කොහොමද වහන්සලා බලන්න ඕනි කියලා. මේ සූත්‍රයේ මේ බණවර දෙකක් තියෙනවා. මුල් පෙර දින රාත්‍රියේදී මේ සතරවරන් දෙවිවරු ඉදිරිපත් කරපු ඒ කාරණා සහ පසුදින බුදුහාමුදුරෝ ශ්‍රාවකයන් අරමුණු කරගෙන කරපු දේශනාව වශයෙන්. ඊළඟ අවසානයේ සංගීති සූත්‍රය 33 වෙනි සූත්‍රය සංගීත සූත්‍රය පෙරියුත් හාමුදුරුවෝ දේශනා කරන සූත්‍රයක්. මල්ල රජවරුන්ගේ මේ උබ්බතක කියන රැස්වීම ශාලාව විවෘත කරන්න බුදුහාමුදුරුවෝ ඇදලා ඒ පිරිසට ධර්මයේ දේශනා කළා. වුන් පිට වෙලා ගියාට පස්සේ සරියුත් හාමුදුරන්ට බාර කරනවා මේ රැස්විලා හිටපු ශ්‍රාවක සංඝයාට ධර්මයේ දේශනා කරන්න කියලා. එතනදී දේශනා කරපු දේශනාවක් තමයි මේ සංගීති සූත්‍රය අර මුලින් සඳහන් කළා වගේ පෙර දේශනා කරපු දහම් කොටස් සංග්‍රහ කිරීම වශයෙන් තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. අවසාන දසුත්තර සූත්‍රය මේ සූත්‍රයත් සරියුත් හාමුදුරන්ගේ දේශනාවක් මේ සූත්‍රයේදී 1 සිට 10 දක්වා වූ සංඛ්‍යාවාචී ධර්ම කොටස් තමයි මේ සූත්‍රය සංග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි දීඝනිකායේ සූත්‍රවල ධර්ම කොටස් ඇතුළත් වෙන්නේ. ඉතින් ඊට වැඩිය දීගණිකායේ සූත්‍ර දේශනාවල තියෙන දහම් කොටස් සෑහෙන්න තියෙනවා. ඉතාමත් කෙටියෙන් දක්වලා තියෙන්නේ. කිසියම් අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ දේශනයේදී විශේෂයෙන්ම මේ කරුණ අපි ඉදිරිපත් කරද්දී සූත්‍රවල සම්පින්දනයක් ඉතාමත් සාරාංශයක් වගේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. විචාරාත්මකව තව කරුණු ඔබ වහන්සේලාට විශේෂයෙන්ම මේ pāli සාහිත්‍ය කෘතියට අදාළව පොල්වත්තේ බුදුදත්ත හාමුදුරන්ගේ pāli සාහිත්‍ය පොතට අදාළව තව ටිකක් කරුණු සොයා බලන්න ඕනේ. මොකද මම මේ පොතෙන් කරුණු මේ කොටසට මේ දේශනාවට අදාළව ගත්තේ නැහැ. මේ කාරණා දැන් ඔබ වහන්සලා මේ හැම සූත්‍රයක් පිළිබඳව පුංචි දල අවබෝධයක් ඇති කියලා විශ්වාස කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඒ කාරණා පාලි සාහිත්‍ය පොතේ තියෙන බුද්ධදත්ත හාමුදුරුවෝ ඉදිරිපත් කරන කාරණාත් සමගත් තුලනාත්මකව පරීක්ෂා කරලා බලලා තවත් මේ දිග්ගනිකාය පිළිබඳව අවබෝධය ප්‍රතුල කරගන්න කියලා සඳහන් කරනවා. ඉතින් ශාස්ත්‍ර භාෂිතස්ථා බුද්ධ භාෂිත වශයෙන් ගන්නකොට මේ සූත්‍ර දේශනාවේ ශ්‍රාවක භාෂිත සූත්‍ර පහක් අපිට හමු වෙනවා. ඒ තමයි දරියුත්ථාමතුරු දේශනා කරපු දසුත්තර සූත්‍රය, සංගීති සූත්‍රය සහ සම්පසාදනීය සූත්‍රය. ඒ වගේම ආනන්ද හාමුදුරු දේශනා කරපු සුබ සූත්‍රය, කුමාර කාශ්‍යප හාමුදුරු දේශනා කරපු පායාසි පාදන්නේ කියන සූත්‍ර දේශනා. ඒ වගේම මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව ගත්තම ඒක විශේෂ පුද්ගලයෙක් නෑ කාටද දේශනා කරේ කියලා කවුද දේශනා කරේ කියලා ඒක කිසියම් සිදුවීමක මේ වාර්තාකරණයක් වගේ ඒ ස්වરૂපයක් තියෙන්නේ. ඒ වගේම මහා සමය ආටානාටිය වගේ සූත්‍ර දේශනා ගත්තාම ඒ වගේ දේව භාෂිත වගේ ස්වરૂපයක් තියෙනවා. ඉතින් ඒ කාරණාත් පොඩ්ඩක් පිරික්සා බලන්න. ඒ වගේම බමුණු දහමට ප්‍රතිවිරෝධයක් නැගුණු සූත්‍ර දේශනා මොනවද? ඒ විදිහට මේ දීගණිකායේ තියෙන සූත්‍ර පිළිබඳව තව තවත් කාරණා වලින් මේ වෙන් කරගන්න පුළුවන් ආකාරය පිළිබඳවත් විමසලා බලන්න කියලා වහන්සලාට මේ අවස්ථාවේදී දැනුම් දෙනවා. ඉතින් දේශනාවට අදාළ කාරණා ඉදිරිපත් කිරීම එතනින් නවතනවා. කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන අවස්ථාව දෙනවා. ප්‍රශ්නයක් නගන්න මොනවා හරි කියනවද පැහැදිලි නොවුණු තැන පොවිතරොන්සනේ අවසරයි සම්හන්ස ඔව් අපැහැදිලි තැනක් නැහැ දේශනාවේදී ඒ වුණත් මේ දැනගන්න ඕනේ එක්සෑම් එකේදී මේ සූත්‍ර 34 පිළිබඳවම පිළිතුරු ලියන්න වෙනවද මෙහෙම කරන්න තියෙන දැන් අර ගොඩාක් දුරට මට හිතෙනවා මේ දීඝනිකාය ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ඇහෙයි කියලා. එතකොට ඒක කිසියම් සූත්‍රයකටම කේන්දර වෙලා හයිද්දන්නේ නැහැ. යම් ආපු ස්වરૂප තියෙනවා. දැන් ඊපාර ප්‍රශ්නයක් මධ්‍ය මධ්‍යමනිකාය පිළිබඳව විස්තර කරලා මට හිතෙන්නේ එක සූත්‍රයක් පිළිබඳව විශේෂ කරලා අහලා තිබ්බා. එහෙම ස්වરૂපයක් තියෙයිද දන්නේ නැහැ මම එහෙම හිතන්නේ නැහැ. නමුත් පොදුවේ දීඝනිකාය පිළිබඳව එහි විවිධත්වයේ පිළිබඳව හරි විශේෂත්වයේ පිළිබඳව හරි ඒ වගේ කාරණා ගැන විමසන්න ඉඩ තියෙනවා. එතකොට මේ විශේෂයෙන් කියලා මේ සම්පූර්ණයෙන් මේ සූත්‍ර දේශනා ගැන අවබෝධයක් තියෙනවා නම් හොඳයි. ඒ නැති වුණත් සාමාන්‍ය දල අවබෝධයක් තිබ්බොත් ප්‍රමාණවත් වෙයි. කිසියම් පිළිතුරක් සාර්ථක ලියන්න. මහා පරිනිබ්බාන සූත්‍රය, ඒ වගේම ආටානාටිය, මහා සමය වගේ සූත්‍ර අපිට හුරු සූත්‍රනේ, සිංගාලෝවාද සූත්‍රය. ඒ වගේ සූත්‍ර පිළිබඳව ටිකක් විශේෂ අවධානයක් යොමු කළොත් හොඳයි කියලා හිතෙනවා. මොකද දීගණිකායේ මේ සූත්‍ර ටිකක් විශේෂ සූත්‍ර වෙන නිසා. ඊට අමතරව මේ ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව අවබෝධය ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. ගිය සතියේ සාකච්ඡා කළ අර පරිවාර කිහිපයක්. ඔව් ඔව්. එතකොට ඒකේ අපිට PDF එක ගන්න පුළුවන් වෙයිද? ආ එකයි අද එකයි එකට දාන්නම එක දාන්න බැරි වුණා. මම අද ඒක අද එකත් එක්කම මේ යොමු කරන්න රත්තරන් තරහාඳුරන්ට එහෙමයි හඳුන්නේ ආ ඊළඟට සඳහන් කරන්න ඕනේ මේ දැන් මම කියවනේ මුලින්ම කිව්වා මේ pāli සාහිත්‍ය පොතට අදාළව තියෙන කාරණා මම මෙතන මේ දේශනාවේදී අදාළ කරගත්තේ නැහැ. නමුත් ඒකේ ඉතාමත් මේ වැදගත් කාරණා විවේචනාත්මකව සහ මේ විග්‍රහාත්මකව ඉදිරිපත් කළා තියෙනවා. පරිේශනාත්මකව ඒ කාරණාත් මේ කියපු කාරණාත් එක්ක තුලණය කරලා මේ ඔබ වහන්සේලා නෝට් එකක් සකස් කර ගන්නවා නම් වටිනවා. නේද මේ දීගණිකාය පිළිබඳව සමාලෝචනයක් සමුන්ටම කියලා හදාගන්නේ වටිනවා. ඉදිරියේදී මම පවත්වන දැන් මේ මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකායට අදාළව මම ප්‍රමුඛ මූලාශ්‍රය විදිහට මේ pāli සාහිත්‍ය පොතේ තියෙන ඒ කාරණා දේශනාවට ගන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ කාරණා මේ දැන් අපි උසස් පෙළට තෙනී සිටින අපේ හාමුදුරන් වහන්සේලාටත් ප්‍රයෝජනයක් කියන අදහසින් මොකද එතනදී අපිට මේ සූත්‍ර වලට සූත්‍ර එකින් එක මේ විදිහට විග්‍රහ කරන්න අවස්ථාවක් ඉන්නේ කොහෙත්ම. ඒකට අපිට පොදු කාරණා ටිකක් ගැන තමයි අවධානය යොමු කරන්න වෙන්නේ. විශේෂ කාරණා ගැන විතරයි අවධානය යොමු කරන්න වෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ අපි මජ්ක්‍ධිම නිකාය සූත්‍ර පිළිබඳව මේ ආකාරයෙන් දීඝනිකාය වගේ අපි හොයාගන්න වෙනවද එතකොට සූත්‍ර? නෑ එතනදී මේ සූත්‍රයෙන් සූත්‍රය පිරික්සන්න අවශ්‍ය නැහැ. විශේෂ කාරණා ටික සාකච්ඡා කරමු. ප්‍රශ්න අහනකොටත් එහෙම මේ සූත්‍රයක්ම අහනවා නම් ඒක ඉතින් ටිකක් මේ අසාධාරණ ප්‍රශ්නයක්. මොකද නේද? සූත්‍ර 152 කින් එක සූත්‍රයක් ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහනකොට ඒක ටිකක් හරි. සාධාරණයි මේ ප්‍රශ්නේ මේ pāli සාහිත්‍යයට අදාළ ප්‍රශ්නයක් නේ. සමාහන කන්නේ ඉතින් ගොඩක් පිට. මේ පාර අහලා තියෙන්නේ මේ මට මතක් වුණේ දැන් සත්‍ය විභංග සූත්‍රය. ඒතර සත්‍ය විභංග සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයන්නේ. ඒක කාටත් කටපාඩම් හුරු සූත්‍රයක් නිසා තමයි එහෙම මේ මේ සූත්‍රයටම කේන්ද්‍ර කරලා ඒ ප්‍රශ්න අහලා තියෙන්නේ. නමුත් මේ හැබැයි මම ඒකයි කිව්වේ රාඨානාන්තිය මේ මහා සමය සිගාලුවාද ඒ වගේ සූත්‍ර වලට මේ ටිකක් ප්‍රමුඛ කරලා කේන්ද්‍ර කරලා දීගණිකාය පිළිබඳව ප්‍රශ්න අහෙන්න පුළුවන්. ඒකට අපිට මේ සූත්‍ර මතකයිනේ හුරුයිනේ. නිසා ඒවට ඉතින් පිළිතුරු ලියක් විතරක් අපහසුතාවයටපත් වෙන ගන්නේ නැහැ. එතකොට කල්නම් මේ උද්දත වශයෙන් ගන්නවන්නේ. ඔව් උද්දෘතත් සඳහන් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නැති වුණත් කාරණා වශයෙන් ප්‍රමාණවත්. මේ මේ වගේ මේ සාහිත්‍ය දැන් අපි දැන් සාහිත්‍ය දැන් දීගනිකායේ තියෙන සාහිත්‍යයගේ ඒ වගේ දෙයක් නෙවෙයි මෙතන අහන්නේ. දැන් සාහිත්‍ය කාරණා පිළිබඳවනේ. එතකොට උද්දෘත ඒතරම්ම වැදගත් වෙන්නේ නැහැ. කාරණා ටික තිබුණා නම් හරියි. ඒ කියන්නේ සූත්‍රය අන්තර්ගතය. ඔව්. නමුත් හැබැයි සූත්‍රයකට කේන්ද්‍ර කරලා හද්ද නම් ඒ සූත්‍රයෙන් උද්දෘත අවශ්‍ය කරනවා. ඒ කොහොම පටන් ගත්තත් අපි දීගණිකය පිළිබඳව හැඳින්වීමක් කළා තමයි. ඔව් ඒ විදිහට දැන් සූත්‍ර පිටකේ ගැනත් ඕන පොඩි පොඩ්ඩක් කාරණා කියලා ඒවා අපි මුලින් සාකච්ඡා කරලා තියෙනවානේ. ඒවා ගැනත් කියලා මේකට ප්‍රවේශ වෙන්න පුළුවන් නම් හොඳයි. මේ ඉදිරියේදී අපි අනු මේ ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරනනම් ඒවට පිළිතුරු සපයලා මේ ටිකක් පුරුදු වෙන්න ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දි කොහොමද කරුණ ඇතුළත් කරන්න ඕනේ කියලා. එහෙනම් අද දවසට අපි දේශනාව අවසන් කරමු නේද? එහෙමයි ස්වාමීනි. හරි. හොඳයි එහෙනම් හැම දිනාටම පෙරවන් සරණයි මේ එතෙක් කියලා සම්බන්ධ වෙලා හිටියට හැම දිනාටම සුබ රාත්‍රිය. පෙරවන් සරණයි ආදරණීය. පෙරවන් සරණයි.